අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව ආරම්භ කරන්න tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝකවහම් පුද්ගලෝ තද්දෝ අතිමානී අයං මේ පුද්ගලෝ අප්පියෝ අමනාපෝ අහංචකෝ පනස්සං තද්දෝ අතිමානී අහං පස්සං පරේසං අප්පියෝ අප අමනාපෝති එවං ජානෙන්තා උසෝ බික්කුණෝ අත්තද්දෝ භවිස්සාමි අනතිමානීති චිත්තං uppādē tabbang tīති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ අනුමාන සූත්‍රයට අයිති දෝවචස්ස කරන ධර්මයක් ඉදිරිපත් කරගත්තා දවසේ ධර්ම දේශනාව සඳහා නම් වශයෙන් කියනවා නම් තද්ද ගතිය සහ අතිමානී ගතිය කියන්නේ දල දඬු ගතිය ජීවිතේක තියෙන තද ගතිය අතිමානී කියලා කියන්නේ නොනැමෙන අනතිමානී නොවන ගතිය. ඉතින් මේ දෙකම කෙනෙකුට ජීවිතයට අවලස්සනයක් චරිතයකට අවලස්සනයක් ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ දැඩි ගති තියෙනවනම් අනතිමානී ගතිය තියෙනවනම් අතිමානී ගතිය තියෙනවා නම් ඒක නා තව කෙනෙක් ළඟට ගිහිල්ලා පවරලා අනේමට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න කියලා කිව්වත් ඒකේ නා කෙරෙහි ගුරුවරයෙක් උපාධ්‍යයන් වහන්සේ නමක් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක් උපදෙස් දෙන්න අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න බැලඹෙන්නේ නැහැ ඒ වෙනුවට අප්‍රියමනාප ගති පහළ වෙනවා ඒක නිසා Taman ළඟ තියෙනවා නම් ඒ දැඩි ගති, දඬු ගති, ගොරෝසු ගති, මු르දු නැති ගති Tamanට හැදෙන්න ඕන වුණත් කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඒකට උපදෙස් නොලැබී යන තරම් දුර්වච ධර්ම බව මේකෙදී අපේ මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේ Taman වෙත ඉදිරිපත් වෙච්ච සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මතක් කරනවා. ඒක නිසා අපි හිතනවා නම් අපිට හැදෙන්න ඕනයි කියලා අපිට හිතෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණේ හැටියට අපි දන් දුන්නට සිල් රැක්කට සමාධි වෙච්ච වුණාට හැදෙයි කියලා එහෙම වෙන්නේ නැහැ මේ ගුණය තේරුම් අරගෙන මේක ගුණයක් නෙවෙයි නුගුණයක් නරක ගතියක් අන්නේ නරක ගතිය තේරුම් අරගෙන ඒ සඳහාම පිහිටලා කටයුතු කරන්න ඕනේ ඒකේ තියෙන අනතුරු තේරුම් ගන්න කටයුතු කරන්න ඕනේ. ලැබිච්ච බුද්ධ ශාසනයේ Tamanට අනුශාසනාවක් අවවාදයක් අර්ථයෙන් ධර්මෙන් අනුශාසනාවක් නොලැබෙන තරමට Taman ළඟ තියෙන මේ දුර්වච ගතිය. මොකද්ද මේ දැඩි ගතිය? ඒ වගේම නැමෙන නොනැමෙන සුළු ගතිය අතිමානී ගතිය. ඉතින් අතද්ද කියලා කියන්නේ එහෙම තද ගති නැතුව අවස්ථාව හැටියට ගුරුවර කියන දේ අනුව මෙලෙක් ගතියක් පාන එක ඒවා මුදුතා කම්මඤ්ඤතා ආදි වශයෙන් චෛතසික වශයෙන් හඳුන්ලා දීලා තියෙනවා අන්නතිමානී ගතිය කියන එක අපි අහලා තියෙන දෙයක් අපිට යම් කිසි අර්ථයක් ධර්මයක් පිළිටන්න නම් ශිල්පයක් පිළිටන්න නම් ශාස්ත්‍රයක් පිළිටන්න නම් අපි අනතිමානී ගුණ ඇති කරන්න ඕන. ඉතින් ඒ නිසා ඉස්සර තිබුණු ඒ ශ්‍රේෂ්ඨ ධර්ම ශිල්ප ශාස්ත්‍රවලදී ඒ ගෝලයා ශිෂ්‍යයා ගුරුනාංශයට දරදී ඇදලා ගුරුනාංශගේ හිත දිනා ගන්න ගතිය ප්‍රිය මනාප ගතිය දිනා ගන්න ගතිය ශිල්පේ ලැබීමේ හේතු වශයෙන් පෙන්වනවා යම් කිසි ලින්කාවේ එහෙම මෘදු ගති අනතිමානී ගති නැත්තම් තමන් ගිහිල්ලා පඳුරු පූජා කරලා ගුරුවරට කිව්වත් මට උගන්වන්න කියලා ශාස්ත්‍රෙ පිටින් නැහැ කියලා ඒකේ සාමාන්‍ය සිංහලෙන් කියන්නේ. යාට ඒ ශාස්ත්‍රෙ පිටින් නැහැ. මොකද අර දලදඬු ගති නිසා. දැඩි ගති නිසා මේ අනතිමානී ගතිය නිසා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා අද වෙනකොට ලෝකයේ ඒ සමාජ විද්‍යාත්මකෝ හෝ ස්නායු වෛද්‍ය විද්‍යාව බලනකොට එහෙම දලදඬු ගතිය එක්කෙනෙක් නමන්න පුළුවන් වෙයිද කියලා. හිතලා තියෙන්නේම දල දඬු එක්කනවා කොහොම කෙරුවත් දල දඬුමයි. උගේ ගතිය ඕනාරි මැරුවත් කියලා තියෙනවා. ඒ ගතිය අරි නැහැ. ඉතින් ඒක නිසා ඒ ඇත්තෝ අපායට තීන්දුව කරලා ඒ ඇත්තෝ මේ දුගතියකට තීන්දුව කරන සමාජයක් අපි ළඟ තියෙන. යම් කිසි කෙනෙක් දල දඬුනා ඒ කෙනා මේ ගැහුවත් මැරුවත් ඌ ඒ ගතිය අරින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ දුර්ජනයෙක් සමාජයට පිළිලයක් පවුලට ප්‍රශ්නයක් කියලා තමයි කල්පනා කරන්නේ. නමුත් සරුවචන් ආංශ මේ අවුරුදු 2600කට ඉස්සලා දේශනා කරපු බණක් අනුව මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යම් කෙනෙක් එහෙම දලදඬු වුණත් එහෙම නැමෙන සුළු ගති නැති වුණත් එයාට ඒත්තු ගන්නන්න පුළුවන් නම් මං විතරක් නෙවෙයි අනෙක් කෙනෙක් වුණත් මෙහෙම දලදඬු ගති පෑවොත් තද ගති පෑවොත් එයා තමන්ගේ ගුරුවරටත් එපා වෙනවා අම්මා අප්පටත් එපා වෙනවා ශාස්ත්‍රුන් වහන්සේලාට එපා වෙනවා. ආයපාද්‍යයන් වහන්සේලාට එපා වෙනවා. අප්‍රියමනාප වෙනවා. ඒ වගේම මමත් යම් හේකින් මයි ළඟ තියෙනවා නම් එහෙම දැඩි ගති, දැඩි මතදහාරී ගති, අනතිමානී අතිමානී ගති මටත් මොන જાතියෙන් දරදියක්දත් මොන තරම් දන් දුන්නත් මොන තරම් සිල් රැක්කත් මට ලැබෙන්න ඕන උපදේශ ටික නොලැබී යන්න ඉඩ තියෙනවා. සාසන අනුග්‍රහය මට නොලැබෙන්න ඉඩ තියෙනවා. මොකද මයි ළඟ තියෙන මේ තද ගතිය නිසා එහෙම නැත්නම් නොනැමෙන දලදනු ගති නිසා ඒ නිසා මම අනුන්ගේ මේ අප්‍රිය අමනාප ගති පහළ වීමට හේතු වෙන මේ දුර්චස් බව දැකගෙන මා ළඟත් මෙව නැත්තේ නෑ ඒ නිසා මම ඇතිතාක් මා ළඟ තියෙන මේ තද ගති තද්ද ගතිය එහෙම නැත්නම් අනතිමානී අතිමානී ගතිය නැති කරලා මම මුරුදු මෙලෙක් අනතිමානී කෙනෙක් වෙන්න ඕන කියලා හිත උපදවා ගැනීම චිත්තං උපාදේ තබ්බං කියන එක මේ මුළු වැඩපිළිවෙම ඉතාමත්ම වැදගත් ඒක අද පටලවාගෙන තියෙනවා. ඒ සමහරු මේකේ ගැඹුර දන්නේ නැතුව තමන්ගේ දරුවට නැත්නම් තමන්ගේ ශිෂ්‍යයාට එහෙම නැත්නම් තමන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන එකට මු르දු ගතිය ඇති කරන්න පුළුවන් වෙයි කියලා ගුරුවරු දඟලනවා, දෙමව්පියෝ දඟලනවා, උපාධ්‍යයන් වහන්සේගෙන කවදාවත් බෑ. ඒකේ තරම් මුල් බැහැගත්ත දෙයක්. නමුත් ඒ ශිෂ්‍යයාට තේරෙනවා ඒ දරුවට තේරෙනවා ඒ ශිල්පේ හදාරන කෙනාට තේරෙනවා මම හැදෙන්න ඕනේ කියලා අන්න ඒකටයි මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. මේක වෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. Tamanට තේරෙන්න ඕනේ මයි ළඟ මේ නුගුරු තියෙනවා, දුර්ගුණය තියෙනවා. එහෙම නැත්නම් මේ දුර්ජස් බව තියෙනවා. මම ඒක දකිනවා ඒක තියෙන කෙනාට වෙන අනර්ථෙ මෙච්චර ලස්සන බුද්ධ ශාසනයක් හම්බෙලත් මෙච්චර ලස්සන මනුසාත්ම භාවයක් ලම්බෙලත් මෙච්චර ලස්සන ක්ෂණ සම්පත්තියක් හම්බ වෙලත් මෙච්චර ලස්සන කල්යාණ මිත්‍රොත් ඉඳද්දි ලස්සන බණ ඇහිදි පැවිද්දකුත් තියේදී මට සාසනේ ප්‍රෝජනක් ගන්න බෑ. මොකද හේතුව මයි ළඟ තියෙන දැඩි ගති වෙන්න පුළුවන් නැතුව නෙවෙයි. ඒ නිසා දැඩි ගති තිබුණොත් කලයක් දිය පීල්ලක් යට 60 පැයක් නමලා තිබ්බත් ඇතුළට වතුර යන්නේ නැහැ. කලිමුණින් නමලා තිබුණොත්. ඒ වගේ තමයි මේ දැඩි ගතිය තිබුණත් අපි බුද්ධ ශාසන ගෙදලා ගත කරත් ඒ ජීවිත අලංකාර චිත්ත අලංකාර ලස්සන ගුණ ඉන්නේ නැහැ. ඒ නිසාමම තද ගතිය අයින් කරන්න ඕනේ. අතිමානී ගතිය අයින් කරන්න කියලා යම් කිසි ස්ත්‍රී වේවා පුරුෂ වේවා යම් කිසි කෙනෙක් ඒ Taman තුල තියෙන ආවේ තද ගතිය අතිමානී ගතිය අයින් කරන්න ගන්න මේ චිත්තක්ෂණය ඒ කෙනාගේ ජීවිතයේ හැබෑ වෙනසක් ඇති ඒක කොයි වෙලාවෙයිද කියන්න බෑ. ඒක දන් දෙන වෙලාවකෙයිද, සිල් රකින්න වෙලාවකෙයිද, සමත භාවනා කරන වෙලාවකෙයිද, විපස්සනා භාවනා කරන වෙලාවකෙයිද, එතන සතෙක් මරණ වෙලාවෙයිද, හොරකමක් කරන වෙලාවෙයිද, කාමීත්‍යාචාරය කරන කොයි වෙලාවෙයිද කියන්න බෑ. ඒක ඒ තරම්ම අහම්බයක්. නමුත් මේ විපස්සනාව කියන සුවිශේෂී ධර්මයේ එවනද මේ සරුවචනාංශය අපට කියලා දුන්න මේ ප්‍රඥා භාවනාවේදී ඒක සැලසුම් කරලා ගන්න පුළුවන් ගතියක් තමයි මේ මුගල්ලාන සංශය මතු කරන්නේ. ඔබට අනුමාන ඥාණයෙන් වැටහෙනවා නම් මේක තියාගෙන ඉස්සරහට යන්න බෑ. ගියොත් ශිල්පයක් හරියන්නේ නැහැ, ශාස්ත්‍රයක් පිහිටන්නේ නැහැ, ධර්මයක් තේරෙන්නේ නැහැ. ඒක නිසා හිතක් හිතා ගන්න පුළුවන් නම් අදිෂ්ඨාන ශක්තියක් ගන්න පුළුවන් නම් චිත්ත ශක්තියක් ගන්න පුළුවන් නම් මම තද ගති අයින් කරන්න ඕනේ මම අතිමානී ගති අයින් කරන්න ඕනේ කියලා මේ දෙක මේ තද ගතිය සහ අතිමානී ගතිය ඇවිල්ලා තියෙන්නේ සංඥා විපල්ලාශයක් නිසා අනිත්‍ය ලෝකයේ නිට්ටය සංඥාව ගන්න කෙනාට තමයි මේ තද ගතිය හිටින්නේ අනිත්‍ය ලෝකයේ නිට්ටය සංඥාව ගන්න කෙනාට තමයි ඒ නොනැමෙන සුළු ගතිය ඔලොමල ගතිය තියෙන්නේ ඒක නිසා එයා ඒ දලදඬු ගතිය වලට හේතු වෙන්නේ චෛතසික තුනෙන් වේදනා සංඥා සංස්කාර කියන චෛතසික තුනෙන් සංඥාව විපල්ලාස වෙච්ච කෙනා. ඉතින් යාට තේරුම් ගන්න පුළුවන් නම් මේ සංඥා විපල්ලාසය නැත්නම් සංඥා විපල්ලාස නිසා ඇතිවෙච්ච අනුසය ධර්ම තියාගෙන ඒක අයින් කරන්න ක්‍රියා නොකර කොච්චර කොච්චර භාවනා කරත් දියපාරක් ඇතනවපු කලයක් වගේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ අනිත්‍ය අනුපස්සනාව අනිත්‍ය අනුව වැලීමේ මේ නිච්ච සංඥාව කඩන්න ඕනේ. මයිලඟ තියෙන දැන් මේ දේවල් අසවල හතුරයි කියලා ගත්තොත් එයා හතුරමයි. එයාත් එක්ක හැම වෙලාවෙම මම දැඩිසේ ක්‍රියාත්මක වෙනවා. ඒ මනුස්සර කවදාකවත් හොඳ මිනිහෙක් වෙන්න පුළුවන් වෙයි කියලා වෙනස් හිතක් ඇති වෙන්නේ නැහැ. යම් අප්‍රිය රසයක්, අප්‍රිය වර්ණයක්, ගඳක් මොකක් හරි ආපු වෙලාවේ අපි ළඟ දැඩි කිපීමක් ඇති වෙන්නේ ඒක ඒකාන්තයෙන්ම නරකයි, ඒක ඒකාන්තයෙන්ම හානි කරයි කියලා අර දැඩිව ගත්ත මතය ඒ අදානගහයි මතය සංඥාවක් බව දන්නේ නැහැ. එයා ඒක එනට වැඩිය ලොකු කරලා හිතාගෙන ඉන්නවා. මේ චරිතෙට මේ කියන සංඥාව පටලවා ගන්න චර්චෙට වේදනා චෛසිකෙ එච්චර කරදර කරන්නේ සංස්කාර චෛසිකෙ එච්චර කරදර කරන්නේ මෙහාට මේ චරිතයේ මේ පුද්ගලයාගේ ගතිය තමයි කලහ විවාද තුවන් තුවන් පේසුඤ්ඤං අනේකා පාපක අකුසල ධම්මා සම්භවಂತಿ ගැටෙනමමයි වැඩි හැම වෙලාවෙම තෝතෝ වරපල කියාගෙන ආයුධ අරගෙන ගහ බැන ගන්න කිසිම හේතුවක් නැතුව මේ හම්බෙච්ච මනුස්සයත් එක්ක අනේක අකුසල් රැස් වෙනවා වරදවල වටහා ගැනීම නිසා. ඒ මිත්‍යා නැත්නම් මේ සංඥා පිළිබඳ තියෙන විපල්ලාසය නිසා. ඒ පුද්ගලට මොන විදියෙන්වත් කිව්වට තේරෙන්නේ නැහැ. ඔයාට වැටහිච්ච ඇති එක. ඒ මනුස්සයා එච්චර වැරදි මනුස්සෙක් නෙවෙයි. නැත්නම් ඒ වෙච්ච සිද්ධිය මේ ඔයාට ගහන්න ගිය එකක් නෙවෙයි කියලා මොන විදියෙන්වත් පිළිගන්නේ නැහැ. එයායි ගත්ත අදහස ඒ ගත්ත සංඥාව කොච්චර දැඩිද යල්ලනවද කිව්වොත් Tamanට එච්චර හානි වෙද්දිත් මේ අහම්බෙන් අම්බෙච්ච මිනිස්සෙක් සිද්ධියක් නිසා අනේක අකුසල පාප ධර්ම රැස් කරගන්න. මුතියා දන්නේ නැහැ මේ පුද්ගලයා තව ටිකකින් හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. මේ මට නරකට වගේ පේන්න තිබුණ දේ ඕක ඉවර වෙලා දෙවෙනි සැරේ බලනකොට වෙනස් වෙන්න පුළුවන්. ඕකේ ආකාරය වෙනස් වෙන්න පුළුවන් කියලා ඒ විපරිණාමයකට අඤ්‍යතා භාවයකට හිතේ ඉඩක් නැහැ. ඒකට තමයි මේ තද්ද ලක්ෂණයේ තියෙන ඇතුළත මුල් බැහැගෙන තියෙන ගතිය. ඉතින් මේක ආරස්සා කළොත් මාරපාක්ෂිකයි. ඒ ගතිය ආරස්සා කළොත් කෙලස්. මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒකට අනිකුත් දහසත් ධර්මයේ ඇහිම සත්පුරුෂයන් ඇසුරු කිරීම අනිච්චාන භාවනා කිරීම ප්‍රතිરૂප දේශ වාසයක වගේ ඉඳලා මම මේක වෙනස් කරන්න ඕනේ කියන හිත උපද්වන්න ඕනේ. ඒක තමයි මේ සූත්‍රමය ඥාණයෙන් කෙනෙකුට ලැබෙන පාසිය. හැදෙන්න ඕනේ. වෙනස් වෙන්න ඕනේ. මට වෙනස් වෙන්න පුළුවන් කියන මේ කාරණාව මේ බුද්ධ ආගමෙන් පිට කිසිම ආගමක අදහන්නේවත් නැහැ. හිතන්නේ ඒක දෙයන්නාසිකේ තීන්දුව. ඒ නිසා ඒ පුද්ගලයා මේ දුර්ජුණියෙක්, දුර්ජණයෙක් කිට්ටුවට ගන්න බෑ කියලා. නමුත් සරුවචන් වහන්සේගේ ධර්මයේ මේ අනිත්‍ය කියන එක නරකටම පිටලා නැහැ. නරක ගුණය අනිත්‍යයි කියලා කියන්නේ මෙයා ළඟ හොඳ ගුණ තියෙන්න ඉඩ තියෙනවා කියන එක. ඒ නිසා මේ නරක ගුණය ඒ පුද්ගලයා දැනලා තියෙනවා නැත්තේ නෑ. නමුත් මේක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් කරන්න ඕනේ. වෙනස් වෙනවා. ඒක තමයි සාසනය කියන්නේ. ඒක තමයි ශික්ෂාව කියලා කියන්නේ කියලා. Taman ඒක Tamanගේ චර්චේ තුලින් ක්‍රියාත්මක කරලා පෙන්නඳ හොඳම නැත්නම් කෙටිම නැත්නම් සාර්ථකම ක්‍රමේ තමයි මේ විපස්සනාවේ තියෙන මේ සතිචෛතසිකේ. සතිචෛතසිකෙන් විතරමයි කෙනෙක් එන ඕනම දෙයකට පූර්ව නිගමන වලින් තොරව බාර ගන්න කැමති වෙන්නේ. අපි මොනවා හරි Taman විතර පැමිණෙන පුද්ගලික වේවා සංසිද්ධියක් වේවා රූප ධර්මයක් වේවා පූර්ව නිගමන සහිතනම් එයා තහද්ද ලක්ෂණ තියෙනවා අතිමානී ගතිය තියෙන නිසා ඒ පුද්ගලයාට ඒ ඒ ගැටෙන ගැටෙන වෙලාවේ අර පරණ පොදු සංඥාම තහවුරු වෙනවා. සතියෙන් අපිට ආර්දනා කරනවා ඇති හැටිය දැකීමට යථාව දර්ශනයට යථාභූත ඥාණයට ඒ නිසා අපි සතියෙන් ආස්වාසේ දිහා නැවත නැවතත් බලනකොට ඊ ගාවට එන ආස්වාසේ අනිවාර්යම සාකල්යෙම ඉස්සල තිබුණ ආනාප ආස්වාසයට වෙනස් කියන හැඟීමෙන් බලනවා නම් ඊ ගාවට මතුවෙන ප්‍රස්වාසය මෙතෙක් බලපු ආස්වාසයටත් වැඩිය එහෙම නැත්නම් මෙතෙක් දකපු ප්‍රස්වාසයටත් වැඩිය වෙනස් අලුත් වෙන්න පුළුවන් කියනවනම් එහෙම දකින ආස්වාසයක් වා පාසා ප්‍රසවාසයක් පාස මේ පුද්ගලයා තිරියම් වෙනවා. අලුතෙන් බලන්න කැමති වෙන හැම වෙලාවෙම තිරියම් වෙනවා. එහෙම නැත්තම් නාකි වෙනවා. එහෙම නැත්තම් ඒ තිබුණ අට දහසම මෙට්ටහි වෙලා නාකි වෙන්න පටන් ගන්නවා. ඒකයි අපි මෙච්චර ඉක්මනට නාකි වෙන්නේ. අපි කවදාකවත් ආස්වාසිය දිහා අලුතෙන් බලන්න කැමති නැහැ. අලුත් විදියට බලන්න කැමති නැහැ. අර ගත්ත සංඥාවෙම ඉඳගෙන බැලුවොත් ආනපනෙ දිහා නැත්නම් පිම්බීම හැකිලිම දිහා එහෙම නැත්නම් වම දකුණ තියෙන එක දිහා ඒක ඒ ස්ථිරවම ඒ විදිහටම තමයි පෙන්වන්නේ. මේක නිට්ටයයි සුඛයි සුභයි කියලා අදහසෙන් බැලුවොත් ඒක නිත්‍ය වශයෙන් තමයි පේන්නේ. එයාට ඒක වෙනස් වෙනවා දකින්නකොටම හිතෙන්නේ අරියාදුවක් විදියට සතිය කැඩුනා කියලා සමා සමාධිය කැඩුනායි කියලා මේ අරමුණ චපලයි කියලා අනිමිත්තට ඉඩක් නැහැ. නමුත් බලන බලන වෙලාවේ ඊගාවට පේන ආස්වාසය මෙතෙක් ආපේක නෙවෙයි. ඊගාටන ප්‍රස්වාසයත් මෙතෙක් ආපේක නෙවෙයි කියලා සතියෙන් බලනකොට හරි ලස්සන සංසිද්ධි එක එකන සඳහන් කරනවා මේ සතිය පිහිටියට පස්සේ එහෙම නැත්නම් සතිය ප ဋ ාණ වුණාට පස්සේ සතිපට්ඨාන වෙලා සතිය පටල වුණාට පස්සේ අපිට පේනවා හැම කෙනෙක් ළඟම බලන කෙනාට හොඳ ගති ගොඩක් තියෙනවා කියන්නේ. අසතියෙන් බලනකොට පේන්නේම හතුරෙක් විදියට, පේන්නේම කරදරයක් විදියට, පේන්නේම හිරියරයක් විදියට. ඒ නිසා සතියෙන් බලනකොට විශේෂයෙන්ම පේන්න පටන් ගන්න මේ පරිසරයේ කොළ ගහකොළ සමනල්ලු මල් හරිම ලස්සනයි. ඒ මොකද අලුතෙන් බලන්න ලෑස්ති. ඉතින් අර පිටරට පොතක ලියලා තියෙනවා. ඒ නෝන මහත්තයෙක් ගිහලා යාළුවෙකුට කියනවා අනේ බලන්න මම මේ භාවනා කරාට පස්සේ ලස්සන ගහක් දැක්කයි කියලා. ඉතින් යාළුවානෝ කොහෙද කියලා අපේ ගියේ ඉස්සරහමයි. මෙතෙක් කල් ඒ ගහ මහ මුස්පේන්තුවක්. සතියෙන් බලනකොට අලුත්. ඒක වෙනස් එකක්. ඒ වගේ Taman ඊගාවට එන හුස්ම සම්පූර්ණ අලුත් එකක්. සම්පූර්ණ වෙනස් බවටපත් වෙන එකක් කියන ඒ තරමටම සතිය පුබුදවාගෙන ඒ තරම සතිය විකසිත කරගෙන හුස්ම දිහා බැලුවොත් ඒක හරියටම බබෙක් උපදිනකොට පළවෙනි ගන්න ආස්වාසේ වගේ. අම්මගේ බොක්කේ ඉන්නකොට හුලඟෙන් නෙවෙයි යැපෙන්නේ, පෙකණි වලින් යැපෙන්නේ. ඉතින් මේක එළියට එනකොට බඩේ මේ පෙනහළු වල හැදිච්ච හුස්ම ටික අර යෝනි මාර්ගෙන් එළියට මිරිකිලා චුස් කාලා එළියට පයින්. නහය තියෙන ශ්ලේෂ්මල කටේ තියෙන ශ්ලේෂ්මල තල්ලු කරගෙන එළියට පයින්නවා. ඇත්තටම කියනවා නම් ඒක තමයි ආස්වාසය කියලා කියන්නේ. ආස්වාසය කියලා කියන්නේ හුස්ම පිට කරන එකට. බබා හම්බෙනකොට ඉස්ලාමයේ පිට කරන එක දෙවෙනි එක තමයි ප්‍රස්වාසය කියලා ඇතුළට ගන්න එක. ප්‍රයන් සඳහන් වෙන්නේ දෙවෙනි කියන අදහසේ. නමුත් අපි දැන් ඒක සම්පූර්ණ උඩු යටු කර කරගෙන ආශ්වාසය කියලා අපි ඇතුළට ගන්නවා කියන එක ප්‍රශ්වාසය දෙක කරලා තියෙන නමුත් ප්‍රසවයේ වේදනාවේදී නාරි වෛද්‍ය විද්‍යාව ගත්තොත් දරුවට ඉස්සලාම සිද්ධ වෙන්නේ ප්‍රසවාසය. ඊට පස්සේ තමයි ආස්වාසය සිද්ධ වෙන්නේ. අපි එක පැත්තක දාමු ඕක කියන්නේ කියලා ලොකු chance මට බැන්නම ඕන නැති දේවල් උගන්වන්න එපා ආනාපානේ කොටනයිටි කියලා. මේකෙදී මේ ඉස්සලාම ගන්න හුස්මෙන් තමයි බබාට පණ තියෙන බව තේරෙන්නේ. උයි චෑස් ගාගෙන එළියට එන්නේ. ඒකෙන් තමයි දන්නේ. එහෙම ඇඬුවේ නැත්නම් එක මැරිලා. ඒ තරම් වෙනසක් ඇති වෙනවා වදනකොටම මේ දරුවා සජීවී ඊට පස්සේ තමයි බලන්නේ මේක තරමද්ද කම්බයක්ද කියලා. පස්සේ බලන්නේ ඉස්සලා බලන්නේ හුස්ම තියෙන එක. ඒ හුස්ම ගන්නකොට ජීවය එක අම්මගෙන් දරුවෙක් සහ මවක් කියන දෙකෙක් හැදිච්ච බව මේ පළවෙනි හුස්මෙන් වෙනසක් ඇති කරනවානේ. ආන්නේ වගේ තමයි බුදුබණ ඇහුණට පස්සේ සතිය පිහිටියට පස්සේ හැම හුස්මක්ම අපිට නව ජීවියක් එහෙම නැත්නම් අලුත් වාතයක් අලුත් පණක් අලුත් විදියට බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ හුස්මක් දිහා සම්පූර්ණ අලුත් දෙයක් විදියට බලන්න අපි කොච්චර ලෝකේ අමතක කරන්න ඕනද කියන්නේ? අපිට ඒක කරන්න බෑ. අපි මේ ලෝකේ පිළිමගත්ත සංඥාව මේ එකාමයි හුස්ම ගන්න. ඔය කොච්චර කෙරුවක්වත් ඕක අපට නම් වෙන්නේ නැහැ කියලා අර හුස්ම දිහා මෝඩ සංඥාවෙන් විකෘති සංඥාවෙන් විපල්ලාසෙන් බැලුවොත් එක විදියට තමයි හුස්ම පේන්නේ. නමුත් මේක වෙනස් වෙන දෙයක් අඤ්‍යතාභාවී විපරිණාමයට ලක් වෙන දෙයක් කියලා හොඳට සතිය පිහිටුවගෙන සතිය පිහිටවන්න ඉස්සලා මේක කරන්න බෑ. හොඳට සතිය පිහිටුවගෙන එනේන හුස්මක් අලුත් එකක්. එනේන ආස්වාසයක් ප්‍රස්වාසයක් සම්පූර්ණ නැවුම් එකක් කියලා බලන්න නැවුම් හිතක් තියෙන්න ඕනේ. බලන කිනාගේ මුළු ශරීරයම ඒක හුස්මෙන් පිරිසුදු කළා දාන. ඒ තියෙන නරක වාතය පිට කරලා අලුත් වාතය අරගෙන අලුත් කළා දාන. ඉතින් අපි ඒක දිහා අඩල හිතෙන් බැලුවොත් ආංශික හිතකින් බැලුවොත් ලෝකේ පටලවාගෙන බැලුවොත් ඒකට කියනවා ක්ලේශ සහිත හුස්ම ගැනීමක් කියලා. හුස්මේ නෙවෙයි මූලික හිත තියෙන්නේ. සම්පූර්ණ මුළු හිත තියාන ආස්වාස් ප්‍රස්වාසයේ භාවනා කරනවා නම් එයා ඊට ඉස්සල්ලාම අනිච්ච සංඥාව හිතේ තියා ගන්න ඕනේ මේක වෙනස් වෙන සුළුයි. හුස්ම එnde end end end end අපි ඉස්සලා තිබුණ එක නෙවෙයි යන්නේ. ඉතින් මේක එක ජීවිතයක් ඇතුළත මේ පරිණාමය, එක ජීවිතයක් ඇතුළත මේ වෙනස, එක ජීවිතයක් ඇතුළත අලුත් වෙන ගතියට ආරාධනා කරන සුළු ගතිය. මේකට සරුවචනanse දීලා තියෙන නම තමයි අනිච්ඡානුපස්සනාව. විපරිණාමානුපස්සනාව ආදි වශයෙන් මේකේ හේවණලි රාශියක් තියෙනවා. අපිට මේ අධ්‍යාපන ක්‍රමේ නිසා මේ අනිච්ච සංඥාව කාබාසිනිය කරලා තියෙයි. අපිට අනන්‍යතාවයක් තියෙනවා ඩෙන්ටි කාඩ් එකේ. අපිට බැංකුවට ගියාම බැංකු බැංකු අංකයක් තියෙනවා. પાස්පෝර්ට් එකක් තියෙනවා. මේ ඔක්කොගෙම අපි මේ වෙනස් වෙන සුළු දේ නිත්‍ය කරගෙන තියෙන්නේ අනන්‍යතාවය කියන අන්‍යතාවයකට බත් නොවි පවතින දෙයට අනන්‍යතාවය කියලා අපි කියනවා. නමුත් ලෝකේ කිසිම දෙයක් නැහැ අනන්‍යතාවයක් පෙන්වන. ඔක්කොගෙම තියෙන්නේ වහා ඇති වෙන සුළු නැති වෙන සුළු ගතිය. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපි මේ මමයා කියලා හඳුනා ගැනීම හරහා ඒක ඔප්පු කරන්න අපි මේ නටන නාටකම හරහා ඇති වෙච්ච වැරදි සංකල්පයක් තමයි එනේන හුස්ම සමානයි කියලා හිතන එක. සමාන විය යුතුයි කියලා හිතා ගන්න. ඒක නිසා හුස්ම පිළිබඳ පොඩි වෙනසක් හරි ආපු ගමන් තින් නඩු. ඉතින් අහනවා ඇයි මේ කෙටියට තිබුණ හුස්ම දික්කුනේ? ඇයි මේ හුස්ම ඇතුලේ කම්පන චංචල පේන්නේ? ඇයි මේ හුස්මේ උණුසුම් සිසිල් ගති පේන්නේ? ආදි වශයෙන් ඒ අරමුණ යථා ස්වභාවය පෙන්වන්න හදනකොට අඤ්‍යතා භාවය පෙන්වන්න හදනකොට වෙනස් වෙන සුළු බව පෙන්වන්න හදනකොට අපේ හිත කඩාපයින් බල්ලෙක් වාගේ අර තොරතුරට හතුරුකම් කරනවා. මේක තමයි අර තද ගතියේ තමන්ට අත්දකින්න පුළුවන් ගතිය හුස්ම දිහා වෙනස් වෙන සුළුව බලා ගන්න බෑ. ඉතින් ඒ විතරක් නෙවෙයි. මෙහෙම හුස්ම ඉන්න ගම එකපාරට සද්දයකට ගිහිලා හිතුවලට ගිහිලා ආපහු එනකොට අර වෙනස් වෙමින් පවතිනවා කියන අදහස ආයෙසරයක් ස්ථාවර වෙලා එන්නේ. ඒ නිසා පිට අරමුණට ගිහිලා එනකොට අර හුස්මේ වෙනස් වෙමින් තිබුණ ගතිය නැත්නම් වෙනස් වෙනවා කියලා හැදෙන හිත ආය අඩාල වෙනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න කියනවා හුස්ම දිහාම කාලානුරූපව දිගට බලනකොට සමහර විටක දිගට තියුණු හුස්ම කෙටි වෙනවා. හුස්ම මුලමදාග පේනවා කියන ධර්ම වෙන්න පුළුවන්. ඒක සරුවචනාංශේ දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියලා භාවනා හරියනවනම් සතිපට්ඨානේ රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියන මේ දිගට තිබුණු හුස්ම කෙටියට තිය වෙන් වෙලා තියෙනවා මේ හුස්මේ ආකාරය වෙනස් වීම විතරයි වෙලා තියෙන්නේ සතිය කැඩිලා නැහැ වෙන මොනවාරි මහා වෙනසක් වෙලා නැහැ මේක ඇත්තටම කියනවනම් දියුණු ලකුණක් ඊට පස්සේ සබ්බ කාය පරිසංවේදී මේ හුස්මේ මුල මේ මැද මේ අග වශයෙන් හුස්මේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග පේන්න පටන් ගන්නවා ඒ පේන හැම වෙලාවකම සතිය ඉදිරියට යනවා සතිය ප ဋ ාණේ ස්ථාවරයක් ලබනවා නමුත් ඒ හුස්ම දිගේ ගිහිලා ආයේ වරුවක් හමාරක් වෙන වෙන දේවල් වලින් ආය බැලුවොත් ආයත් පේන්නේ අර හුස්ම නিত্য සුඛ සුභ වාසී. ඒ නිසා අපට බුදුහාමුදුර උපදෙස් දීලා තියෙනවා මේ ආස්වාද ප්‍රසවාස බලනකොට ඒක ඉබේම පහළ වෙන ප්‍රසිද්ධව පහළ වෙන අරමුණක් කරගන්න ආයාසයෙන් අමෝරාවෙන් ගන්නතොත් මේ කැඩෙන ගතිය වැඩි. නොකැඩී හුස්මේම හිත වැඩි වේලාවක් පවත්වනවා නම් කාලානුරූපව සිදුවෙන වෙනස දැක ගන්න පුළුවන්. එතකොට ඇති වෙන සතිය හරහා තවතුරටත් අරමුණට ලං වෙලා බැලුවොත් කාලය වෙනස වගේ නෙවෙයි ඒක හුස්මක් ඇතුළෙත් ගොඩක් වෙනස්කම් තියෙන බව ආරම්භය හුස්මේ ආරම්භය නිකන් ඉන්ද්‍රජාලයක් කොහෙන් එනවද කියලා කාටවත් හොයන්න බෑ. ආවට පස්සේ නම් නාස්පුඩු පුරවාගෙන යනකොට ඔන්න ආශ්වාස ප්‍රශ්වාස අඳුරන්න පුළුවන්. ඒන හුස්ම ඉවර වෙන තැනත් ඒ මේ දැනෙන දේ නොදැනෙන තැනට මාරු වෙන තැන. මේ ආශ්වාසයේ කියන අනන්‍යතාවය නැති වෙන තැන කොතනද කියලා තිතක් කියලා පෙන්වන්න බෑ. උදාහරණයක් වශයෙන් උතුවාචාර්ය වංශලා පෙන්නනවා. ගාන්ටාරයකට ගහපුවාම ඒකෙන් කිංකිණි නාදයක් නගිනවා. ඒ කිංකිණි නාදය හිමීට ගෙවෙමින් යනවා. කවුරු හරි සියලු දේ බහා තබලා මේ ගෙවෙමින් පවතින සද්ද දිහාගෙන හිටියොත් කොතන දෙකේ කෙලවර කියලා පිරිසිදු නැහැ. මොකද වෙන්නේ කියලා හොයන්න බෑ. අනිකුත් සද්දත් කලවම් වෙලා යනවද? එහෙම තමගේ නැහිම යනවද? එහෙම නැත්නම් ඒ සද්ද වෙනදට වැඩිය තවදුරටත් අහන්න පුළුවන් වෙයිද කියලා ගොඩාක් පැතිකඩ තියෙනවා. ඒ වගේ ආස්වාද ප්‍රසවාසයේ මේ මුල මේ මැද මේ අග කියලා මේක වෙනස් වෙන සුළු බව තියාගෙන නැත්නම් අනිච්ච සංඥාව කියලා මේකට කියන්නේ අනිත්‍ය සංඥාවෙන් බැලුවොත් එයා ළඟ දැඩි ගති දැඩි මත අතිමානී ගති වෙනුවට අනතිමානී ගති එනවා. ඉතින් මේකෙදි මේට වැඩිය මේ ටික විස්තර කරුවා නම් ඊට එහා ගිය තව සංසිද්ධියක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒක මේ සාරිපුත් මහකලාන ස්වාමීන්ගේ සූත්‍රයේ තියෙන කන් නෙවෙයි යම් කිසි කෙනෙක් ඉන්ද්‍රිය দমনය කරන්න ඕන නම් Taman ඔලමුල ගතිය ඇති කෙලස් පව් සිද්ධ වෙන ඉඳුරන්ගේ චාරයක් නැතුව ඉන්න කෙනෙක් ඉඳුරන් দমনය කරන්න ඕනෑ කියන ඉඳුරන් দমনය කළ හැකි කියන මට්ටමට යන්න නම් ඒක හටගන්න මූලික தত্ত্বයක් මෙන්න මේකත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කියනවා නම් සක්මණ තමයි ගොඩක් වෙලාට මම මේක ගන්න ඒක ලේසි සක්මණ පිළිබඳ අත්දැකීම් ඇති එක්කනට අපි සාකච්ඡා කරා සක්මණේ ගමන් කරලා ගමන් කරලා කෙලවරට යනකොට නැත්නම් සක්මණේ අගදී අපේ හිත කැඩෙන තියෙන ඉඩ වැඩි. මොකද අර ඉරියව්ව වෙනස් වෙනවනේ. යන ගමනේදී හැරෙන තැනට මාරු වෙනවනේ. ඉතින් හැරෙන තැනේදී අපි අවදියෙන් ගියොත් මේ ඉරියව්ව මාරු වෙන වෙලාවේදී මගේ සත්‍ය කැඩෙන තියෙන ඉඩ වැඩි කියලා ඒ කෙනාට එච්චර කනගාටු වෙන්න දෙයක් නැහැ. ඉතින් එතන කැඩෙනවා. නමුත් පුළුවන් තරම් ආපහු හැරුණට පස්සෙත් අර තිබුණු සතියෙම නඩත්තු කරගෙන යන්න පුළුවන් නම් මම දිනු. සතිය කැඩුනොත් ඉතින් ආ මුලින් ඉඳලා පටන් ගන්න වෙනවා. ඉතින් ඒ නිසා යා හැරෙන වෙලාවේදී සාමාන්‍ය ගමනේදී සතියට වැඩිය අධික සතියක් නැත්නම් වර්ණගාගත සතියක හිටියොත් සමහර විටක දැක ගන්න පුළුවන් වෙයි ඒ කෙලවරට ගිහිල්ලා හොඳට මම මේ සම මේ සක්මනේ ඉඳලා හැරෙන වෙලාවේදී එක පාරට අර කාය ප්‍රසාදයේ තිබුණ හිත නැත්නම් මේ කය පොළවේ ගැටෙනකොට දැනෙන ස්පර්ශයේ තිබුණ හිත එක පාරට චක්කු ප්‍රසාදයට පණින පිම්මක් සමාල්ලට අහු වෙනවා. නැත්නම් සෝත ප්‍රසාදයට පයින් පිම්මක් අහු වෙනවා. නැත්නම් ගහන ප්‍රසාදයට කියන්නේ ඇහි පයේ තිබුණ හිත ඇහැට පයින්නවා. එතකොට මේ ඇවිදින්නෙක්ව හිටපු කෙනා බලන්නෙක් පාටපත් වෙනවා. එතකොට මේ පොළවේ පටවි ධාතුවේ හැපි හැපි තිබුණ හිත ඇහි වර්ණ රූපයක් එක්ක ගනුදෙනුවක් පටන් ගන්නවා. ඉතින් මේක මේ පයේ ඇවිදලා ඇවිදලා හොඳට සතිය පිහිටවන ඉන්න එකනා යම් වෙලාවක මේක මහා රාජකීය අපරාධයක් නෙවෙයි මේක වෙන්න පුළුවන්. ඕගෙන පශ්චාත්තාප නොවේ මේ එක පාරට කෝච්චි පාරේ යන වාහනේ කෝච්චිය අනික් ලයින් එකට මාරු කරලා දැම්ම වගේ මේ පයේ හැපි හැපි පොළවේ තද ගතිය බල බලා ගියේ හිත ඇහැට මාරු වෙලා වර්ණ රූපයකට දැන් මාරු වුණා කියන මේ සංසිද්ධිය අපි ඔය හිතන තරම් එකතරේ වෙන්නේ නැහැ. ඒක ටික ටික ක්‍රමයකට වෙන්නේ. සිද්ධි කීපයකින් සිද්ධ වෙන්නේ. ජවනිකා කීපයකින් සිද්ධ වෙන්නේ. නමුත් ඒකට අපි අවදි නැති නිසා ඉඳපු ගමන් හිතන මේ අවිතවි සිට මට ඒක පාට රූපයක් වෙනවා. ඒක පාට සද්දයක් ඇහුණා කියලා. ඔය සතිය වටන එක්කනට පේනවා. ගමන් කරමින් ඉන්නකොට අපේ සිංහල ක්‍රමෙට නම් යන්තම් සුද දැක්ක විතරයි එයා ගෑනු කෙනෙක්ද පිළිම කෙනෙක්ද දන්නේ නැහැ කියලා සමහරලාට අර පයේ තිබුණ හිත ඇහැට යනකොටම අපිට සිද්ධිය සුද දකින්නයි කියලා එකක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒකට හිත යෙදුවොත් ඒකට හිත උනන්දු වුනොත් ඒක චේතනාව ගියොත් විතරයි මේක අමතක කරලා දැකපු සුද විස්තර බලන්න යන්නේ. එතකොටම තේරුම් ගන්න පුළුවන් නම් දැන් ඔන්න පයේ තිබුණ හිත ඇහැට ගියා. පටවි ධාතුවේ තද්ද ලක්ෂණයේ තිබුණ හිත වර්ණ රූපයට ගියා. ගිය ගමන්ම ස්ත්‍රියවද්ද පුරුෂයද දන්නේ සුද දැක්ක. දකින්නකොටම සතිය පිහිටියා නම් එයාට ඉපදින්න පුළුවන් ගොඩාක් අකුසල කර්ම ධර්ම රාශියක් ඇති වෙන්න තියෙන ඊට මකලා ආයෙ හිමීට පයට හිත ගන්න පුළුවන්. නමුත් ඒක අමාරුයි කෙනෙකුට කරන්න. ඇහැට හිත පයින්නකොටම දැකගෙන නැවත පයට ගන්නවා කියන එක උගාත්ම දක්ෂ කෙනෙකුට තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔය අභිධර්මයේ නැත්තම් චිත්ත වීදි සංග්‍රහවේ තියෙනවා. ඒ විදිහට මේ කරමින් තිබුණු වැඩේ ගැස්සিলা වෙන අරමුණකට වෙන ආයතනයකට හිත යන වෙලාවේදී මේ භවංග චලන භවංග උපච්ඡේද සම්පටිච්චන සම්තිරණ වොත්තපන ආදි වශයෙන් චිත්ත රාශියක් ගමන් කරලා තමයි මම මේ රූපයක් දැක්කා කියන එක වටහා ගන්නේ. කියන්නේ රූපයක් ඇවිල්ලා අපිට බලපෑමක් කරාට අභිධර්මයේ කියන විදිහට චිත්තක්ෂණ හතරක් වැඩ කරුවට පස්සේ තමයි මේ පයේ තිබුණ හිත රූපෙට ගියා කියලා අපට දැනෙන්නේ. මේකට අවදියෙන් හිටියොත් පේනවා ඉස්සල්ලාම පයේ තිබුණ කෙහෙල්ලුම් කනවා. ඊට පස්සේ ඇහැට ගියාට පස්සේ මේ කතාව අමතක වෙලා ඇහි පේන දේ මේක කහ පාට, නිල් පාට, රතු පාට, දිග පළල ස්ත්‍රී පුරුෂ රූපයක් බව තේරුම් අරගෙන වර්ණ රූපයක් බව තේරුම් ගන්න ඒක තහවුරු කරාට පස්සේ තමයි දැනීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලියේදී මේ සුද දැකලා ඒ දැකපු දෙයට හිත ගිහිල්ලා කරගෙන හිටු භාවන අමතක කරලා මේ යන වැඩේදී යෝගාවචරයා අසතිමත්න අයෝනිසෝමනසිකාරේන මිත්‍යා දෘෂ්ටිකන මේ පයේ බැලිය යුතු ව්‍යංජනානු ව්‍යංජනාංග ප්‍රත්‍යංග වෙනුවට අර දකින රූපයේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජ බලන්න යනවා. ගිය ගමන් මේක එපා කරලා බලන රූපෙට හිත පයින්. ඒ නිසා ඒක චේතනාපූර්වක වැඩක් කියලායි සරුවචනාංශය කියන්නේ. අපිට පේන්නේ ඒක පාට හිත නොකියම පැදුරටත් නොකිය අරමුණකට පැන්නයි කිය. නමුත් පණින්න ඉස්සෙල්ලා යාට අවස්ථාවක් දෙනවා. ඔන්න මේකේ හිත තිබුණ එක හෙල්ලුම් කෑවා. දැන් අරකට ගියා. ගිය ගමන්ම ඒකටද වඩා කැමැත්ත මේකටද වඩා කැමැත්ත කියලා අහනවා. අහන වෙලාවේදී අපේ හිත තියෙන්නේ මේ পায় දිහා බලලා කම්මැලි වෙලා නීරස වෙලා නිදිමත වෙලා එපා වෙලා නම් අර බාහිරින් එන රූපේ එකපාරට සාදර වෙලා අපි දන්නේම නැතුව ඒකට හිත අදිනවා ඇද්දපු ගමන් චක්කුණා රූපන් දිස්සෝ ඇහැට රූපයක් දැකලා නිමිත්තක් ගාහි ව්‍යංජනක් ගාහි කියන එකක් වෙනවා ඒකේ නිමිති ගන්නවා ඒකේ ව්‍යංජන අනුව්‍යංජන ගන්නවා. ගත්ත ගමන් මේකට නිග්‍රහ වෙනවා. මේකට අනදර වෙනවා. අර පැත්තට හිත ගිහිල්ලා මතුවෙන්න ඉඩ තියෙන විශාල කෙලෙස් රාශියක් මතුවෙන්න පටන් ගන්නවා. යම් කිසි කෙනෙක් ඒ අවස්ථාවේදී දකින රූපේ නිමිත්තක් ගාහි න නිමිත්තක් ගාහි න ව්‍යංජනක් ගාහි විදියට ඒකේ අස්තර විස්තර හොයන්නේ නැතුව මම මේ හිතබු අරමුණේ කෙලෙස් උපදින්නේ නැහැ ඒක නික්ලේශයි නිර්මලයි එනිසා මේ ව්‍යංජන අනු ව්‍යංජන බැලීම අංග ප්‍රත්‍යංග බැලීම හරහා මම මේ ඡන්ද දෙන්නේ කෙලෙසයකට කියලා මේ පයේ හිත තියාගෙන ඉන්න පුළුවන් නම් යත්වාදි කරන මේ තං අසංගතං විහරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංවරය ආපජ්ජති යම් හේයකින් අයෝනිසෝමනස්කාරය නිසා යම් හේයකින් අසතිය නිසා යම් හේකින් නිත්‍ය සංඥාව නිසා මම මේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න ගිහලා පහළ වෙන තියෙන විශාල අකුසල රාශියක් පහළ නොකරගෙන ආරක්ෂක পায়ට මං හිත ගත්තා සතිය මූල කර්මත්තාන ගත්තා ගත්ත නිසා පහළ වෙන දින කෙලෙස් රාශියක් මම බේරගත්තා එතනින් මං ඉන්දිය සංවරයක් කරගත්තා ඇහැට රූපේ ආවට මම රූපය අභිරමණය කරන්න ගියේ නෑ අංග ප්‍රත්‍යංග බලන්න ගියේ නෑ ව්‍යංජන අනුව්‍යංජන බලන්න ගියේ නෑ ඒ නිසා පයේම හිත තියාගෙන ගත්ත සති ධාරාව ගත්ත සතියේ අඛණ්ඩ භාවය රකින්න පුළුවන් වුණා කියලා එයාට ඇති වෙන මේ ඉන්ද්‍රිය দমনේ ඊටාම සියුම් තන බුද්ධජානන්සේ පෙන්වන්නේ අර පේන රූපේ තියෙන ව්‍යංජන අන්ව්‍යංජන නිමිත්ත වෙනස් වෙන සුළු දෙයක් ඒක චපල දෙයක් ඒක මට කෙලෙස් උපදවන්න තියෙන එකක් කියලා දැනගත්තොත් මේ පයේ සතිය වෙනුවට පෙන්වන්න හදන රූපය හුදු සංඥාවක් විතරයි නිමිත්තක් විතරයි ඒක නිමිටි ගන්න තරම්වත් ඉන්නතෝ වෙනස් වෙන සුළු දෙයක් ඒ නිසා අපරාධ මේ වඩාගත් සතිය පාවා දීලා මම මොකට මේ මේ වෙනස් වෙන සුළු රූපයකට හිත දාන්නේ කියලා ඒකේ ව්‍යංජන අනුව්‍යංජන නොගන්න උත්සාහ කළොත් ඒක තඳහන් කරලා තියෙනවා ඉන්ද්‍රිය দমনී ඊ타මත්ව ගැඹුරු තැනක්. ඒක නිසා යෝගාවචරයා නিত্য සංඥාවෙන් දැඩි අදහසෙන් හිටියොත් තමයි පයේ අරමුණ සතිය පාවදීලා අර පිටින් එන අරමුණ ඊට වැඩිය සුඛයි සුබයි ආත්මයි නිට්ටයයි කියලා හිතනවා. අන්න ඒ මාරුව භාවනා නොකරන කෙනෙකුට අල්ලන්න බෑ. හැබැයි ඒක උගුරට වඩා බෙහෙත් බීමක් වෙන්නේ නැහැ. උගුරට වඩා බෙහෙත් කෑමක් වෙන්නේ මේක චේතනාවෙන්ම සිද්ධ වෙන දෙයක්. මේක සඳහා නිදර්ශනයක් වශයෙන් මම හුඟක් වෙලාට ගෙන හර දක්වන්නේ මේ මනමේ කතාවේ මනමේ කතාවේ මනමේ කුමාරී දිසාපක් මාමුකාචාර්යයන් වහන්සේගේ දුව එතකොට මනමේ කුමාරයා ශිල්පයේ දක්ෂ නිසා කුමාරී සරණ පාවා දෙනවා එදා පැවතිච්ච සම්ප්‍රදාය හැටියට. එතකොට මේ කුමාරයා මේ අලුත බැඳපු කුමාරිත් එක්ක තමගේ රාජධානියට යන්න වෙන්නේ අමු කැලයක් හරහා. ඒ යන වෙලාවේදී මේ කුමාරයා සූසට කලාවේ දක්ෂයි රජ පැටියෙක් රජ වෙන්න යන්නේ ඒ මගදී වැද්දෙක් හම්බ වෙනවා. වැද්දෝ ගිහිල්ලා මහේ කාට කියනවා. වැදි රජුරවන්ට ඊට පස්සේ රජුරවාට පස්සේ මේ කුමාරයා මෙයා ශිෂ්ට මිනිසෙක් නිසා රජපෙළපත නිසා මෙයා කියනවා මම කඩුවක් තියාන ඔබ කඩුවක් නැතුව සටන් කරන්න බෑ. ඒ නිසා අපි ද්වන්ද සටනකට යන් මම කඩුව පැත්තක තියෙනවා. ඒ ශාස්ත්‍රීය කියලා කියන්නේ කඩුව තමයි. එයා ඒ ශාස්ත්‍රීයකම පැත්තක තියලා වැද්දත් එක්ක ද්වන්ද සටනට යනවා. ද්වන්ද සටන කියන්නේ මල්ල ඕපරේකට යනවා. යනකොට කුමාරියතේ කඩුව තියෙනවා. දැන් ඊට පස්සේ කුමාරයා වැද්දාව බිම දා ගන්නවා. බිම දාගෙන කුමාරියෙන් කඩුව ඉල්ලනකොට කාටද කුමාරි කඩුව දෙන්නේ? වැද්දාට. කුමාරගේ හිත තියෙන්නේ මස්සද්දා කෙරෙහි. මේ සුකුමාර සූසට කලාව දන්න කුමාරයා කෙරෙහි නෙවෙයි. ඒතර කුමාරයා බලනවා මගේ කසාද ගෑණි කඩුව දීපන් කියනකොට මට කෝපුව දෙනවා. පොඩ්ඩ ගැසිච්ච ගමන් කඩුව දෙනවා වැද්දාට. ඉතින් අර සියලු කලා ශිල්ප දැනගෙන හිටියට කසාද කුමාරයා වුණාට මනෝ කුමාරගේ බෙල්ලෙන් යනවා. ඉතින්දී කුමාරයා දෙන්නේ තීන්දුව තියෙන්නේ මේ දෙන්න ද්වන්ද විශාල ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ. ඒ දෙන්න රණ්ඩුව වෙනම කතාවක්. කඩුව කාටයි දෙන්නේ? ආන්නේ වගේ තමයි අපේ හිත මේ পায়ට කඩුව දෙයිද අර පේන වල් අදහසකට රූපයකට කඩුව දෙයිද කියලා වැළුවොත් අපේ හිත නිතරම කඩුව දෙන්නේ මේක එපා වෙලා තියෙන දැන තමයි. පය බල්ල බල්ල ඉපා වෙලා කම්මැලි වෙලා ඒ වෙනුවට පිටින් පෙන සද්දයක් ආවත් රූපයක් ආවත් ඒකට ඇදලා යනකොට පයේ හිටියානම් අරසා වෙලා සතිය යටදී කෙලස් නොයිපදී ඉඳ තියෙන චිත්ත වීර්ය සම්පූර්ණයෙන් කඩලා ගිහිල්ලා නිට්යයි සුඛයි සුබයි ආත්මයි කියලා හිතෙන පේන රූපෙට හිත පනිනවා සද්දෙට හිත පනිනවා ගන්ධ රසට හිත පනිනවා පැනපු ගමන් ඒ පනින්නෙම ඒක නিত্য කියන සංඥාව නිසා. ඒක මට මීට වැඩිය ලොකු සැපක් වෙන දෙයක් කියන අදහස. අන්න එතනදී මේ පේන එකත් අනිත්‍යයි. ඒකත් දුකයි. ඒකත් අනාත්මයි. ඒ නිසා ඒ පේන දේ නිමිටි ගන්නවයි කියන්නේ. නিত্য කරගන්න හදනවයි කියලා කියන්නේ. තිබුණු සතියට පාවා දීමක් අනදර කිරීමක් කියලා. ඒ දේ එතනදී තීන්දු කරන්න තීන්දු වෙන්න කොච්චරනම් අපි හිත පිට යෑම අවස්ථාවේදී දැනගන්න ඕනේද මේ එකම අරමුණක බොහෝ වෙලා භාවනා කරනකොට ඒක කම්මැලි වෙනවා ඒක නීරස වෙනවා ඒක නිදිමත වෙනවා ඒක බය උපතන සුළු වෙනවා ඒක අසරණ කොළු ශරීරයකට තත්ත්වයටපත් වෙනකොට බාහිරේ තියෙන කොයි අරමුණත් වෙනදාට වැඩිය කැපිපෙන්න පටන් ඒ කැපිපෙනීම හරහා ඒක නිත්‍යයි සුඛයි සුබයි කියලා එක දිගේ ගියොත් අර මෙතෙක් කරගෙන ගිය කෙලස් කපන වැඩපිළිවෙල නතර වෙන නිසා යෝගාවචරය අරමුණේ පහළ වෙන නීරසකමට කම්මැලිකමට නිදිමතකමට ඒකාකාරීකමට කොච්චර සාදර වෙන්න වෙයිද හිත පිට නොයා නැතර කරගන්න අපිට පුළුවන් වෙයිද භාවනා කරනකොට මේ නීරස ගතිය කියලා කියන්නේ වැරැද්දක් නෙවෙයි භාවනා හරියන ලකුණක් කාමේ දුර්වීමක් ඒ නිසා මෙතෙක් අපිට තිබුණේ නීරස ගතියට තරහ යනකම්. නදකින් උපතන් කියන එක. අපිට පුළුවන් වේද දවසක භාවනා කරනකොට මේ නීරස ගතිය කියලා කියන්නේ භාවනා ප්‍රතිඵලයක්. මට මේක ආවට පස්සේ කඩුව වෙන අරමුණකට නොදී මේ නීරසකම තියෙන එකටම කඩුව දෙන්න පුළුවන් ඒකම නිමිත්තක් ගායි ව්‍යංජනක් ගායි වෙන්න පුළුවන් නම් අන්න එතකොට තේරෙනවා Tamanට Tamanගේ පාලනය තමන්ට ඒ සංස්කරණය කිරීම හික්වීම පිළිබඳව මේ අවස්ථාව ගන්න නම් එයා මේ නීරසකමට වෛර කරන දලදනුකම ඒකාකාරීකමට වෛර කරන දලදනුකම කම්මැලිකම වාල වෙන එකට එනකොට එන මේ තද්ද ගතිය එතකොට ඇඟ දඬු වෙනවනේ ඒ කම්මැලිකම එනකොට නිකන් මේ කායික වේදනාව නෙවෙයි කය ඇති වෙන දුක් වේදනාවේ දෝමනසයක් එනවා ඒ අච්චාරු දැම්මා වගේ ඇඟ. ලුණු දෙහි දැම්මා වගේ ඉන්නම බෑ. එතකොට මොකද කරන්නේ අපි ඊගාවට ඉරියව මාරු කරනවා නැත්නම් සද්ද අහන්න යනවා ආන්නේ වෙලාවේදී පොඩ්ඩක් දෙසරයක් කල්පනා කරලා මෙච්චර අමාරුවෙන් උපයාගත්ත මේ නීරසකම භාවනාවේ දියුණු ලක්ෂණයක් මට මේක තියෙද්දි මේ නීරසකම තියෙද්දි ආස්වාද ප්‍රසවාසය බලන්න ඕ සක්මනේ වම දකුණ බලන්න මම යුතුයි මම කරන්න ඕනේ ඒකයි මේකයි මගේ කැපකිරීම මේකයි මගේ රුචි අරුචි කැප කරනවා කියන්නේ මේකයි මගේ පෞරුෂත්වය කැප කරන්න කියලා එතන මුරුදු ගතියක් අනතිමානි ගතියක් යෝගාචරයට ඇතිකරන්න නම් යා කොච්චරක් Tamange රුචි අරුචි කන් ටික පැත්තකට දාන්න කැමති වෙන්න ඕනේ එයා කොච්චරක් මේ ස්වභාවයෙන් එන නීරසකමට තියෙන වෛරය පොඩ්ඩකට පැත්තක තියන්න වෙනවා. එහෙම නැතුව ඒ වෙනුවට කරන්න වෙන්නේ නීරසකම ප්‍රීතියක් කරගන්න කියනවා. ප්‍රීතිසරකම ප්‍රමෝදයක් කරගන්න කියනවා. නීරසකම සතියක් කරගන්න කියනවා. සතියට නිමිත්තක්. නීරසකම සම්පජඤ්ඤයක් කරගන්න කියනවා. නීරසකම සුඛයක් කරගන්න කියනවා. ඔන්න ඔය ක්‍රමයේ තමයි සරුවචනාංශ මේ එදිනෙදා පවතින දුක දුක්ඛ ආර්ය සත්‍යයක් වඩපත් කරන්නේ. ඒක වෙන්නේ කරදර වෙලාවේ. කරදරේ තඩමාරු වෙලාවේදී එනේන එක්කනට කඩුව දීගෙන යන මනමිකු මාරි වුණා නම් අන්තිමට වැද්දා කියනවා මම්මන ගති ඇති මෙමෙනි අඟනන් මවෙනි යන්නට කුමන සරණද තෝපලයන්ට කෙලින් එළියට කියලා. රත්තරන් බඩු ඔක්කොම අරගෙන අර අමන ගෑණි තෙලවල දාන. ඒ ගෑණිට කුමාරයත් නෑ වැද්දත් නෑ රත්තරන් ටිකත් නෑ අන්න ඒ වගේ තමයි අරබෙන් අනුරට අපි පණින්නේ දැන හෝ නොදැන මේ නিত্য සුඛ සුභ කියන සංඥාදිගේ. එතකොට මතුවෙන නීරසකම මතුවෙන කම්මැලිකම මතුවෙන නිදිමත ගතිය ඒකාන්තියෙම රුචි වෙන්නේ ප්‍රිය වෙන්නේ මනාප වෙන්නේ අපි මේිට ඉසලා භාවනා කොට ලක්ෂ කෝටි කී වාරයක් කම්මැලි කියලා නැගිටලා යන්නේ නැද්ද අරමුණ එපා වෙලා කියලා දමල ගහලා යන්නේ නැද්ද මේකට ගන්න තද්ද ලක්ෂණය කියලා අතිමානී ගතිය. අපි ගෙනාපු ක්‍රමේ හැටියට භාවනා කරන දුක නිවන එකක් මේ මල හොන්තුව භාවනා කරන කියන්නේ මෙන්න දුක වැඩි වෙනවා. භාවනාවත් මට ඕනේ නැහැ, ගුරු රත්මට ඕනේ නැහැ, අමරහණත් එපා, භාවනා මැදයත් ආවා ගෙදර යනවා. ඒ ධර්මතම අපි ළඟ තද්ද ලක්ෂණේ තියෙනවා. කවදා හෝ කවදා හෝ නැවත සලකා බලලා කවදා හෝ අනතිමානි වෙලා කවදා හෝ මේ උපදේශ වලට පොඩ්ඩක් හරි ගරු කරන ගතියට ඇවිල්ලා මේ නීරසකම අහක දාන එකක් නෙමෙයි. මේක තෘෂ්ණාවේ අනිත් පැත්ත. දැන් මං ඉදිරියට එනකොට මම අඬු පුප්පන්න යන්න නරකයි. පෙන පුප්පන්න යන්න නරකයි. ඔලොමල වෙන්න යනකම් මේ නීරසකම තියෙද්දි අරමුණ කොහොමද? නීරසකම තියෙද්දි සක්මන කොහොමද? පරියන්කේ කොහොමද කියන එක බුදුජානනාංශයේ සඳහන් කරන්නේ උඹ කවදා හරි මහාන ආස්වාස් ප්‍රසවාසයේ ප්‍රනීත පැත්ත මෙන්න හීන පැත්තත් දෙකම බලන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ආකාර බලනකොට. ආසාවෙන් ආනාපානය කරන වෙලාව යන්තම් සතිය පිහිටලා ඉස්සලාම ආනාපාන හිත යනකොට බොහොම ආසාවෙන් කරනවා. නමුත් ඒක දිගේම යනකොට නද්දකින් නොපතන් කියන ආනාපානෙකුත් එනවා. කම්මැලි ආනාපානයක්, නීරස ආනාපානයක්, නිදිමත ආනාපානයක්. හිත ලීන වෙච්ච ආනාපානයක්, බයලවන ආනාපානයක්, සැකකටයුතු ආනාපානයක්. අන්න එතන තමයි පෞරුෂත්වයේ තියෙන්නේ. මේ තියේදි මට තව එක හුස්මක් බලන්න බැරිද? පාවනෝදී මට මේක බුදුහාමුදුරෝ දීපු ප්‍රතිපදාවෙන් ආපු ප්‍රතිඵලයක් විදිහට බලන්න බැරිද? මේකේ හිටියොත් යත්වාදි කරන මේ තං අසංගතං විහෙරන්තං uppajjati papaka akusala dhamma සංවරය පිළිපදේ යම් හේකින් මේක කඩාගෙන ගිහිල්ලා දෝරේ ගලන්න තියෙන අකුසල් රාශියක් මට වළක්වන්න පුළුවන්. දැන් මේ හදාගත්ත සති ධාරාව දිගේ ගිහිල්ලා හිත වෙන තැනකට යන්න දෙනසෝ මේ නීරසකම ප්‍රමෝදයක් කරගත්තා. මේ නීරසකම ප්‍රීතියක් කරගත්තොත් මේ නීරසකම සති සම්පජඤ්ඤයක් කරගත්තොත් මේ නීරසකම සුඛයක් කරගත්තොත් තේරිවෝ යකාවෝ කියන තරම් කළු පාට නැහැ. යකා වගේ වෙනුනට ඕක එච්චර කළු පාට නෑ. මොකද අපි යන්නේම නීරසකම අපේක්ෂා කරලා. මොකද අපි යන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. අපි යන්නේ මේ පැමිණි දුක් පැනිරහයි කියන්නේ. ආනේ විදිහට හැදෙනකොට මේ යෝගාවචරගේ ඉවසීමේ ශක්තිය, මේ යෝගාවචරගේ පෞරුෂත්වය, මේ යෝගාවචරගේ උපේක්ෂාව, මේ යෝගාවචරගේ නොසැලෙන ගතිය, මේ යෝගාවචරය කිසිම දෙයකට චෝදනා නොකරන ගතිය, මේ යෝගාවචරය කිසිම දෙයක් ඉල්ලන්නේ නැති ගතිය කොච්චර දියුණු වේද කියලා හිතන්නේ. සීමා මරියාදාවල් නැහැ. දුක එන්නකොටම දැනගන්නවා හරි මං දැන් වැඩේට උරුට්ට වෙලා තියෙන්නේ. ඕක කර ඇරියොත් මං ආයෙ වැටෙන්නේ කබලෙන් ලිපට. ඒ නිසා මේ දුක තියෙද්දි, නීරසකම තියෙද්දි, කම්මැලිකම තියෙද්දි මම අරමුණු මැත්තේ මැරනවා. ඇති කරගත්ත සතිය මැත්තේ මැරනවා. කියලා ඒක දිගේ යන්න ගියාම ඕකෝයි කියන තරම් කලබලයක් නැහැ. කවදාකවත් නැහැ. අනේ එදාට තේරෙන්න පටන් ගන්නවා කවදාකවත් මම මේක පරීක්ෂා කරලා නැහැ නේ. අපි වැඩේම සුඛය සැප ඉල්ලනවා. අර පහසුකම මේ පහසුකම ඉල්ලනවා. ඒක කවදාකවත් නිවන නෑ. ඇත්තේම නෑ. නිවන තියෙන්නේ ඔය වෙත එන දුක් කරදර බලලා ওই දුකට ඇවිල්ලා මොයි මේ මහා ගලක් ඇවිල්ලා තමයි යට කරගෙන යන්න වගේ යන්න අරින්න බෑනේ මොකක්වත් වෙන්නේ. එතකොට තමයි අපේ දුක වශී කරගත්තා වෙන්නේ. එතකොට තමයි අපි දුක තමගේ නතු කරගත්තා වෙන්නේ. සිද්ධ කරගත්තා වෙන්නේ. ඒ නිසා ටික ටික ටික ටික එන දුක කියන එක මම මෙතන අදහස් කරන්නේ මේ කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම. ආන්න ඒක මෙතෙක් ආවේ ද්වේෂ පදනමේ. තද්ද ලක්ෂණයත් එක. දැම්ම මේ යන්නේ ඥාන පදනමේ. දුක කියන්නේ මේ නීරසකම කියන්නේ කම්මැලිකම කියලා කියන්නේ වෙනස් වෙන සුළු එකක්. වෙනස් වෙන සුළු தත්ත්වයටදී මම මේක තියෙනකොට අනපන බැලුවොත් කොහමද? මේක අරමුණක් කරන සතිය පිටියොත් කොහමද? මේක අරමුණක් කරන මම සම්පජඤ්ඤ පිහිටියෙත් කොහොමද කියලා බැලුවොත් කල්පනා වෙයි මේට ඉස්සර ලක්ෂ කෝටි කීයක් අපි මේක එනකොට මේක මග අරින්න ගිහිල්ලා සැප හොයන්න ගිහිල්ලා ඉරියව්ව මාරු කරලා අරමුණු මාරු කරලා ආයතන මාරු කරලා ඉසබය පය බරවායට පිටි කරහා යබේත් බඳින්න නැතේ ඉතික කුණ කොට්ට මාරු කරන්න වගේ අපි කරන කිසිම දෙයක යෝගාවචර ගතියක් නැහැ. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා තොපිට දුක්ඛ සත්‍ය තේරෙන්නේ නැති තොපි ඉරියව් මාරු කරන හිඳයි කියන්නේ. කොන්න ටොක්ක අනින තැන. යම් කිසි කෙනෙක් ඉරියව් මාරු කරන්නේ නැතුව හිටියොත් එන එකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. අපි කියනවා පැන්ඩෝල් බීලා බැරිද නිවන් දකින්න මේ කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා, ඉත එකක්ම වෙනවා, බඩ එකක්ම වෙනවා කියලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදන මේ බඩ එකක්මයි ඉස එකක්මයි නැතුව. බූවලිකකින් ගහන්න එපා මේ ජීන පරස්පර බද්ධතියේ. දුක තමන් වෙතට එනකොට පැනඩෝල් නැද්ද කියලා අහනවා සිද්ධාලේප නැද්ද කියලා අහනවා වෙදකම් හෙදකම් හොයනවා ඒ වෙනුවට පොඩ්ඩක් ඉවසන්න වෙනතට වෙඩි එක චිත්තක්ෂණයක් ඉවසන්න ඉවසුවට පස්සේ තේනවා මේක තුල තමයි නිවන තියෙන්නේ මොකද මේක තමයි පළවෙනිම ආර්ය සත්‍යය ඒ ආර්ය සත්‍යය එනකොට අපි ඒක මග අරලා මේ එහා කන්ඩිෂන් කරපු කාමරයක් තියෙන භාවනා මධ්‍යස්ථානයක් නැද්ද එතන සිල් රකින්න නැතුව භාවනා කරන්න පුළුවන් කියන ගුරුවරයෙක් නැද්ද මේ ආනපාන වගේ අමාරු එකක් නැතුව නිකන් මේ චෙස් බෝඩ් එකක් වගේ දාන් ඉත්තක් වගේ එකක් අරගෙන අරමුණු කරන්න පුළුවන් ක්‍රමයක් නැද්ද කියලා හොයනවා කොච්චරවත් හොයනවා මේ ලේසි අරමුණු ලේසි තැන් ලේසි ගුරුවරු හොයනවා මේක පටලවාගත්ත සැප සංඥාව මේ ඌරටොරා බෙහෙත් බීලා මේ ගමන යන්න බෑ ඒ වගේම භාවනා නොකර භුණාවනා කළ මුල් කාලේ සතිය පිටුපු කෙනාට පිටරන් උත්සාහ කරන එක කරන්නත් බෑ මේක හොඳට සතිය ඇති කරගෙන Tamanට තේරෙනවා නම් මයි ළඟ ඔලොමොල ගතියක් තියෙනවා අතිමානී ගතියක් තියෙනවා භාවනා කරනකොට මොන අරමුණක් ආවත් අපි ඒක කරදරයක් කරගන්නවා හිත කරදර කරගන්නවා හිත පිට ගියත් හිත කරදර කරගන්නවා එහෙම නැත්නම් අරමුණේ ඇති වෙලා තියෙන මේ නීරස ගතිය කම්මැලි ගතිය නැති කරන්න උත්සාහ කරනවා මේ හැම එකක් පුරම තියෙන්නේ නිත්‍ය සංඥා අනිත්‍ය සංඥාවේ මේකට මුණ දෙන්න ගියොත් තමයි තේරෙන පටන් අර ගන්නවා අරමුණේ ප්‍රනීත හීන දෙකේදීම සතිය පිටවන්න ඕන. බාහිර අරමුණ තිබුණත් නැතත් සතිය පිටවන්න ඕන. නීරසකමක් කම්මැලිකමක් එනවනම් ලෑස්ති වෙලා ගිහිල්ලා ඒක බැලුවොත් සහ පරාජිත මූණෙන් ඒක බැලුවොත් සම්පූර්ණ දෙකක්. ඒ එන නීරසකමට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ නිබ්බිදා ඥාන කියලා. නිබ්බිදා ඥාන කියලා කියන්නේ මෙතෙක් කියලා द्वේෂයෙන් බලපු මේ නීරසකම ප්‍රඥාවෙන් බැලුවොත් මේක තෘෂ්ණාවේ නැතිකම කියලා. විශාලම ඥානෙ. විපස්සනාවේ තියෙන විශාලම ඥානෙ තමයි නිබ්බිදා ඥානය. ඒ ඇති වෙන දුක, නීරසකම, ඒකාකාරීකමෙන් ඇති වෙන දුක භාවනාවේ ප්‍රතිපදාවක් විදිහට ගන්න. ප්‍රතිඵලයක් විදිහට ගන්න. කෙලෙස් අඩු තැනක් කියලා ගන්න. තෘෂ්ණාවේ නැතිකම කියලා ගත්තට පස්සේ එතන විශාල හුදකලාවක් තියෙනවා. ඒ නීරසකම එනකොට අහල පහල කිසිම බාධාවක් නැහැ. නීරසකම එනකොට අපිට විවේකය ලැබිලා ඉවරයි. අපි මේ විවේකයේ නීරසකම කඩා ගන්න හදනයි කියලා කඩා ගන්න විවේකය තමයි. හුදකලාව තමයි. විස්රාමයේ තමයි. අර නීරසකමේම ඉන්නකොට ඒක සහතික කරලා තියෙනවා අහල පාල කිසි ඉදයකක්ම බඩ එකක්මක් නැහැ සද්දයක් නැහැ වේදනාවක් නැහැ නීරසකමයි තියෙන නිසා ඒක ප්‍රීතියක් කරගත්තොත් ඒක ප්‍රමෝදයක් කරගත්තොත් ඒක සතියක් කරගත්තොත් ඒක සම්පජඤ්ඤයක් කරගත්තොත් සුඛයක් කරගත්තොත් අපිට ඇති වෙන මේ නීරසකම ඇති වෙන හැම වෙලාවෙම අපි දුක්ඛ සත්‍යයට කිට් වෙනවා ඒකට කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යය කියලා නිකන් ආවට ගියාට දුක්ඛ සත්‍ය නෙවෙයි මේකට සිංහලයේ තියෙන වටිනාම වචනේ තමයි පැමිණි දුක් පැණි රහයි සිංහලයේ ඕක අපි කොහෙන් මෙව ගන්නවද මන් දන්නේ නැහැ. ඉතින් අවුරුදු 2600ක් බුද්ධ ධර්මත් එක්ක ඉන්නකොට මේවා ඉන්නපා එලේවලට තමයි වෙත පැමිණිච්ච දුක. මේක ඉල්ලගෙන ගිය දුකක් නෙවෙයි. කවුරුත් දීප එකක් නෙවෙයි. මේ වෙත පැමිණිච්ච දුක පැණි රහයි කියලා හිතනද අපි කොච්චරක් මුරුදු ගතියකට යන්න ඕන. කොච්චරක් අපේ තියෙන මේ නීරසකමත් එක්ක ගැටෙන ගතිය. ඒකත් එක්ක උරුට්ට වෙන ගතිය පැත්තක තියලා මේක බාරගත්ත කාසේ මේකට මුණ දෙන්න ගිය දවසේ තමන්ගේ පෞරුෂත්ව වෙන්න තියෙන අර මං හිත වෙනස් කරගන්න ඕනේ මං දල දඬු ගතිය අයින් කරන්න ඕනේ අතිමානී ගතිය අයින් කරන්න අනතිමානී කියන එක තේරෙන්නේ ඇඟට වැටහෙන්නේ කවදා හෝ අරමුණේ ගමන් කරන්න ඇති වෙන නීරස ගතිය දැකලා ආ මේක භාවනා ප්‍රතිඵලයක් මේක කෙලස් කැපෙන තැනක් මම මෙතෙන්ට ආව පාර මට මතකයි නිසා මේක පය වැදිල්ලක් අහම්බයක් නෙවෙයි කියලා මේක අවබෝධ කරන දවසේ තේරෙනවා මම කවදාකවත් අඩිය තිබෙන ති ශේෂ්ත්‍රයකට යන්න හදනවා. ඒ වගේම ඒ වගේ වෙලාවක පිටින් එන ඕනේ අරමුණක් සාදර වෙන හැටි තේරුම් ගන්න පුළුවන්. මේක එපා වෙලා තියෙන නිසා ඊගාවට එන කොයි එකත් සාදර ගතියක් තියෙනවා මේ හරහා තමයි මායя අපිට අරමුණු මාරු කිරීමෙන් ඉරියව් මාරු කිරීමෙන් මේ එක අරමුණක් ඇසුරු කිරීමේ පවතින දැක ගන්න පුළුවන් මේ අනිත්‍යතාවයේ මකලා ඉරියව් මාරු කිරීම හරහා අපි ඉඳුරන්ට දාස වෙච්ච ඉඳුරන්ට බැල වෙච්ච ඉඳුරන්ට බත් බැවු බත් බැලියෝ වෙච්ච අරමුණු දිගේ පැන පැන පැන පැන යන කාගේ න්‍යාය පත්‍රයට යනවද කියලා දන්නේ බුදු ජානනාථ කියන නිසා එකම අරමුණක් ගනි හැබැයි දැනගෙන ඵලයන් එක අරමුණක සතිය පිහිටනකොට සතිය පිහිටවපු බවට පළවෙනි ලක්ෂණය තමයි නුරුස්නා ගතිය ඒ ඒ අරමුණත් ලෝකයක් අහල පහල භාවනා කරන ඔක්කොම එපා වෙන්න ගන්න. ඉතින් යෝගාවචරය කරන්නේ එතකොට භාවනා මධ්‍යස්ථානේ මාරු කරනවා, ඉරියව්ව මාරු කරනවා, අරමුණු මාරු කරනවා, ගුරුවරයා මාරු කරනවා. ඉතින් අර ඉතකක් කියනකොට කොට මාරු කරන වැඩේ තමයි කරන්නේ. කවදා හරි මේ තද්ද ගතිය අයින් කරලා, අතිමානී ගතිය අයින් කරලා මේ භාවනාව ලබාගත් දෙයක් කියලා. මේන දේ හරහා ද්වේෂ නොකර වෛර නොකර එහෙම නැත්නම් ද්වේෂ පදනමින් තොරව මේක බලන්න නම් මේ අනිත්‍ය සංඥාව ඉතාමත්ම වැදගත් නිත්‍ය සංඥාව නිසායි අපිට මේ තද නීරසකම එනකොටම අපි සලුවක සාදාලා නැගිටලා යන්නේ. ඒ ගතිය තියෙන කාකල් කවදාකවත් අත්දැකීමේ එකතුවක් එන්නේ නැහැ. එලාහට ගෙම්බ එකතු කරා වගේ එකතු කරන එකතු කරන ගෙම්බ පයින්. ලාහේ බෑ ගෙම්බ එකතු කරන්නේ. පීඩිසයක තියන්න බෑ පෙට්‍රෝල් කියන එක. ඒක වහලා තියන්න ඕනේ. ඒ වගේ තමන්ගේ අත්දැකීම එකතුවක් වෙන්න නම් ගත්ත අරමුණේ ඉදිරියට යනකොට මතුවෙන මේ කලබගෑනිය, එපා වෙන ගතිය, වෙන අරමුණවල තියෙන රසවත් ගතිය ඒක මම නෙවෙයි. ඒක sannikara හේතු බල ධර්මයක්. ඒක වාසිය ගත්ත මිනිහා මාරයා. ඒක පෙන්ලා දෙන කෙනා බුදුහාමුදුරෝ. ඒක මගේ සීලේ කැඩීමක්වත්, මගේ දුර්ගුණයක්වත් නෙවෙයි. මේක දැක්කොත් දැනගත්තොත් ඊට පස්සේ මේ වෙන වෙන හැම සිද්ධියකදීම තමන්ට විපස්සනාව කියන්නේ මොකද්ද? බුදුන් කියන්නේ කොයි වගේ කෙනෙක්ද? ධර්ම කියන්නේ මොන වගේ සජීවි දෙයක්ද? මේක අවුරුදු 2600ක් ගෙනාවු සංඝයා මොන විදියට මේ ශිල්පේ දැනගෙන ඉන්නද? එහෙම නැත්නම් හිතනවද අහම්බෙන් නිවන් දකි කියලා? අහම්බෙන් රහත් වෙයි කියලා? නෑ මේක හරහා යන්න මෙපায়ে. මේක හරහා යනතෝ කොහොමද අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ. ඒ නිසා දවසකට ලක්ෂ කෝටි කීයක් අපේ ගෙදෙට්ට දුක්ඛ සත්‍ය ඇවිල්ලා තට්ටු කරලා යනවද? අපි කියන දැන් එන්න එපා පස්සේ වරෙන් කියලා. ඒක ලැබ මොකද කරන්නේ? මම මම යෝගාවචරයෙක් කියලා තමයි බෝඩ් එක දාලා තියෙන්නේ ගෙදර හැබැයි. හැබැයි දුක්ඛ සත්‍ය ඇවිල්ලා කතා කරනකොට කියන දැන් මෙන්න එපා. මට දුක්ඛ සත්‍ය එන්න ඕනේ මේ සුඛවත් විදියට කියලා මෙන්න මේ පටලවිල්ල මේ කියන ආත්ම වංචාවක් ඇත්තට හිතලා කරන එකක් නෙවෙයි. මෙන්න මේක දකින්නකොට තේනවා අපි මුරුදු වෙලා එන ඕන දෙයකට ඉඩ දෙනවනම් මේ නීරසකම ඇතුළුව. ඒකේ තියෙනවා ධර්මයේ තියෙන මේ මේ නෛර්යානික ගතිය එහෙනම් ඒකට කියන්නේ සාන්දෘෂ්ටික ගතිය කියලා. අපි ළඟ තියෙන මේ නුරුස්නා ගතිය ඒ නුරුස්නා ගතියට නුරුස්නා ගති පෑම හරහා කවදාකවත් ගමනක් නැහැ. ඒ නිසා හොඳට සාදර වෙන්න නුරුස්නා ගතියට. මේ නිසායි සරුවචනාංශයේ මේ තුන් වේලක් කන වෙනකොට දෙවේලක් දාපන්. ඒතර ඔබට ඒ දිනක ඇඳක බුදියා ගනින් ඔබ හොයාගෙන කණ්ඩ යන්න එපා. කවුරු හරි දෙන එක හිටපන්. ඒතර අනිවාර්යයෙන්ම අපිට ඕන සුඛ සැප ලැබෙන්නේ නැහනේ. ඉතින් මේක තපසක්. මේක ඉන්ද්‍රිය দমনයක්. මේක අපිස් ගතියක්. මේක උතුම් කරලා කතා කරලා තියෙනවා. ඒකට ගොඩාක් අපිට නුරුස්නා ගතියනකොට ටික ටික ටික ටික පුරුදු කරලා කවදා හෝ තමන් කරගෙන යන මූල කර්මස්ථානයේ විශේෂයි මේ නොකැමැති ගතිය නුරුස්නා ගතිය ඒක බොඳ වෙලා යන ගතිය ඒකේ නිමිත්තක් නැති වෙන ගතිය බලාපොරොත්තුවක් තියාගන්න බැරිව අපණහිත එන ගතිය ඒක ශූන්‍ය වෙලා ඒකේ අල්ලන්න දෙයක් නැති ගතිය මොන දේ ආවත් සතිය පාවා දෙන්න තු ඉදිරියට යන්න ගියොත් ඔය හිතන තරම් කල් භාවනා කරන්න ඕනේ නැහැ ඒ ඉනේන හැම වෙලාවෙදීම අපි නිත්‍ය සංඥාවෙන් කටයුතු කරලා තද්ද ගතියෙන් කටයුතු කරලා අතිමානියව කටයුතු කරන එක තමයි සමස්තයක් වශයෙන් අවිද්‍යාව කියලා කියන්නේ. ඒක නිකම්ම එනවා අපි තුලින්. අරමුණ මුදුන්පත් වෙලා භාවනා කෙරීගෙන යනකොට දන්නේම නැහැ සලුවක සාදාලා ගිහිල්ලා ඒ කම්මැලි හිටිලා. එක්ක නීරස වෙලා. එහෙම නැත්නම් නිදිමත වෙලා. ඉතින් මේක හරහා යුත්තක් කියලා කාට හරි තේරෙනවනම් එයාට සිද්ධ වෙනවා මේ නීරසකම නිදිමත ගතියට වෛර කරන්න එපා. නුරුස්නා ගති ගන්න එපා. මේක ප්‍රධාන අමුත්ත විදියට පාර ගන්න. භාවනා ප්‍රතිපලයක් විදියට පාර ගන්න. එතකොට යාට ඒ නුරුස්නා ගතියම මම දැන් මෙතන කියන එකට නිමිත්තක් වෙනවා. නුරුස්නා ගතිය එනකොටම දැනගන්නවා මම දැන් මෙතන ඉන්නවා මට සතිය පිහිටලයි කියලා. අනිත් එක තමයි ස්වං විවේචනයෙන් පටන් ගන්න. යකෝ මෙච්චර කල් මම මොකද්ද කරේ? දැන්නව දන්නේ මේ භාවනාව කියලා අර තමන් කරපු වැරදි වලට දෙස් දෙන්න පටන් ගන්නවා. ඒකෙත් ඇති හරපද්ධතියක් නෑ. දැන් හරි ගමන්නේ බුදూరు කී දහහක් දැකලාද මේ මේ තරේවත් වැඩේ කරගත්තේ. අපේ ගෞතම සරුවච්චන් වහන්සේ සඳහන් කළා තියෙනවා 512028 නමක් බුදూరు දැක්කයි කිය. ප්‍රශ්නේ එළියුනේ නෑ. ඉතින් එවැනි මහෞත්මයන් වහන්සේ නමකටත් ඔච්චර බුරු දකින්න ඕන නම් මේ පහු වෙලා හරි කමන්නේ පිළිගන්නේ ඉඳලා හරි කමන්නේ දැක්ක වෙලාවේදී ස්වයං විවේචන කරන්න එපා මම ලෝකේ ඉන්නේ ඊටාම ස්වල්ප සත්පුරුෂයන් අතර කෙනෙක් මම මේ වෙනකොට සාසනයට උර දීලා කටයුතු කරනවා ඒකයි මට මේ දැන් හරි මේක හම්බුනේ නිසා වෙච්ච දේවල් වලට පශ්චාත්තාප වෙන එක වැඩක් නැහැ කියලා එයාට පුළුවන් වෙනවා තමන් කරන ප්‍රයත්නයේ ප්‍රතිඵල එහෙම නැත්නම් අපි කියන මේ ස්වයං විවේචන නැත කරන්නේ ස්වං විවේචනය කියලා කියන්නේ පිළිකාවක්. හැම කෙනෙක්ම උදේ ඉඳලා හැන්ද වෙනකන් තමයි දෙස් දිදි ගත කරන්නේ. ඒක අපේ ප්‍රධානම විනෝදාංශය. කවදා හෝ මම බුද්ධ පුත්‍රයෙක් මම බුද්ධ දුහිතෘ කෙනෙක් පුළුවන්කමට නෙවෙයි මම මේ ශිල්පද රකින්නේ ඒ අම්මා අප්පා කිව්වට නෙවෙයි මම්මනා අපිට නනොත් වෙන කරන්න දෙයක් නැහැ. ඒ උදයක් මට මෙතෙක් කල සංසාරේ කරන්න උන්නේ නැහැ. අද මං කරනවා. කියලා ඒ කරගෙන යන වැඩේ පිළිබඳව ප්‍රසාදයක ආඩම්බරය නෙවෙයි මාන්නක්කාරකම නෙවෙයි මොකද සිල්පදෙන් කොහෙද මාන්නයක් හම්බෙන්නේ ආන්නේ ස්වං විවේචනේ අයින් කරලා මම දැනටමත් යම් ප්‍රමාණයක් මේක ලබාගෙන තියෙන්නේ කියලා දන්නවනම් භාවනා කරන කිසිම කෙනෙකුට වචනයක් කතා කරන්න හිතෙන්නේ නැහැ. මේ මනුස්සයා කරන මේ මේ ප්‍රයත්නයක වටිනාකම බුදු කෙනෙක් විතරයි දන්නේ. කාටවත් තේරෙන්නේ ඇයි මේ විදිහට මේ දුෂ්කරවතක් පුරන්නේ කියලා. කියලා තියෙනවා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනා කියලා. මේ භාවනා කරපු එකනා තමයි දන්නේ භාවනා කරන එකනා මොන තරම් දුකක් විඳගෙනද මේක කරන්න කියලා. වැරද්ද හරි කියලා හිතන හරි වැරද්ද කියලා හිතන ඔහේ දඟලනවා. එනමුත් අතාරින්නේ නැහනේ. ඒ නිසා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රම විද්‍යාඥාට විතරයි මේ විද්‍යාව ලබා ගන්න උත්සාහ කරන ජනයාගේ පරිශ්‍රමයේ තේරෙන්නේ. අනික් ගොල්ල කියනවා අත අපිට අදත් යන්නේ දෙන්නේ නම් අපිටත් කරත හැකි. ඕකනම් මොකද්ද භාවනාව නෙවෙයි. භාවනාව නෙවෙයි වැදගත් දේ මේකයි කිය කියා ගොඩාක් නිදහසර කරනවා කියනවනේ. ඒකේ නර තේරෙන්නේ මේ භාවනා කරන මිනිස්සයා යමක් නොකර සිටීමට ගන්න ප්‍රයත්නය තමයි ලෝකේ අමාරුම දේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ බ්‍රේක් dance දන්නවා නම් උඩරට නටුන් දන්නවා නම් පාත්‍රණ්ඩ දන්නවා හොඳයි කියලා. බුදුහාම කියන මොනවක් නොකර හින්දපන්. ඉන්න බැරි නිසායි නටන්නේ. ওই ගෙවල් දොරවල් වල වැඩ බෙදාගෙන නටන්නේ මේ එක තැනක ඉන්න බැරි නිසා. හැබැයි නිදහසට කරනවා කියන්නේ මොනවාක්වත් බැරි කට්ටිය කැලියට ගිහලා භාවනා කරනවා අපි එහෙම නෙවෙයි අපි නගරේ ගමේ ඉඳගෙන යුතුයකම් ඉෂ්ට කරනවා කියලා. මේවා සේරම බයිලා. බන නෙවෙයි. නමුත් භාවනා කරන කෙනෙකුට තේරෙනවා තවත් භාවනා කරන දුක. ඒ නිසා එයා දන්නවා තමන් හරහා ගියේ කොච්චර අමාරුවෙන්ද අනිත් කෙනාට උදව් කරනවා ඒ සංස්කෘත ශ්ලෝකකාරයා කියන වඳ ගෑණියෙකුට කවදාකවත් ප්‍රසව වේදනාව දැනගන්න බෑ. නහි වන්ද්‍යා විජානන්ති ගුරුවම් ප්‍රසව වේදනා වදපුවා මට තේරෙනවා ප්‍රසව වේදනාව කියන්නේ මොකක්ද ඊට අමාරුයි මේ නිත්‍ය සංඥාව ඉන්න එකනට අනිත්‍ය සංඥාව කියලා දෙන එක. ඊට අමාරුයි නිත්‍ය සංඥාව ඉන්න එකන අනේ මම අනිත්‍ය සංඥාව ඇති කරගන්න ඕනේ කියන චිත්තුප්පාදේ. ඊටත් වැඩිය අමාරු ඒ චිත්තපදේ දැන් වැඩ කරනවා මං ඉස්සර වගේ දඩි මත ගන්නෑ භාවනා වෙන ඕනෙම දෙයක් සතිය ඇතුළත නම් බාර ගන්නවා ස්වයං විවේචන කරන්නේ අනුන් කියන බයිලා භාවනා නොකරන අය කියන බයිලා කතා අහන්නෙත් නෑ මම මගේ භාවනා විතරයි ඉස්සරහින් තියාගන්න කිව්වම අනුන් විවේචනය කිරීම නිකම්ම අයින් වෙලා එතකොට තේරෙනවා මේ ලෝකය අපි හිතන තරම් අකුරට වැඩ කරන එකක් නම් මේ ලෝකේ ලෝක ඥාන දැනගත්තට කමන්නේ. මේ ලෝකේ කවදාවත් අකුරට වැඩ කරන්නේ චපලයි. වද දෙන්නමයි තියෙන්නේ 100 100ක් වද වැඩි ඉඩමක් අල්ලගත්තොත් වැඩි වදයක් වැඩි දරුවෝ ගාණක් කිනවනම් වැඩි වදයක් වැඩි හරක් ගාණක් කිනවනම් වැඩි දුකක් වැඩියට බදාගත්තොත් වැඩි දුකක් ඉතින් අමනියෝ මරිමෝඩියෝ මේ ඉඩම් අල්ලගෙන දරුවෝ හදාගෙන හරක බාන හදාන රත්තරම් මුතුමිණි ආගෙන ඒකෙන් දඟලනකොට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා උපේන තාක ඔබලා තියෙන දුක් මේක ධර්මයට යොදවනවා නම් බණට බිනට යොදවනවා නම් අතහැරීමට යොදවනවා නම් ඒකේ අර්ථයක් තියෙනවා මේ භාවනා කරන එක දන්නවා මට අඩු ගානේ මේ අනිත්‍ය සංඥාව ආවට පස්සේ ඒක අනිමිත්‍ය සංඥාවමයි එතන ඉන්නේ මොකක්වත් නෑ අනිච්ච සංඥාවයි අනිමිත්‍ය සංඥාව දෙකම එකයි ඒකට අපනිහිත කියලා කතාවක් එනවා කිසිම ප්‍රනිදියක් බලාපොරොත්තුවක් උපේක්ෂාවක් මේක මට ලැබේවා කියලා හැඟීමක් එන්නේ නෑ හිතට ආවොත් Tamange භාවනාව තුච්චයි නිහිරයි මේ කරන වැඩේ බාල්දු වෙනවා අපි මේ කළ යුත්තේ කරනවා මිසක් කවදාකවත් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ එතකොට කවදාකවත් ආතතියක් හිතට එන්නේ මට අරක ලැබුණේ නෑ මේක ලැබුණේ නෑ ඒකට කියනවා අපනිහිත කියලා. ඉස්සරහින් එල්ලයක් තියාගෙන නෙවෙයි මේ ගමන යන්නේ මෙතෙක් කර හිටපු මෝඩ කණ්ඩික අඩු වෙනවා. ඒකට එන්නේ එන්නේ එන්නේ හිත කෙලස් වලින් ශූන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒ ඒ ඒ වැට ඒ ක්‍රියාදාමයට මුල් වෙන්නේ අනිමිත්ත සංඥාව නිසා ඇති වෙන අනිච්ච සංඥා නිසා ඇති වෙන අනිමිත්ත භාවය. බුදුජානන්සේ දකින්නේ ලෝකේ ඉන්න බොහෝ දෙනා ධර්ම අවබෝධය කරන්නේ අනිච්චන් දුක්ඛං අනත්තං කියන ක්‍රමයට. ඉස්ලාම තේරුම් ගන්නේ අනිත්‍යතාවය ඒකට සූදානම් මනසට කියනවා අනිච්ච සංඥාව. ඒකට කරන භාවනාවට කියනවා අනිච්ඡානුපස්සනාව. මම බලන අරමුණත් පෙරලෙන සුළුයි. ඒ අරමුණට බාධා කරන්න ඉන්න සද්ද වේදනා හිතලුත් පෙරලෙන සුළුයි. ඒ නිසා මම රණ්ඩු කරන්න ගහපා දෙන්න ඕන කමක් නැහැ. මේ පෙරලෙන සුළු දේවල් එක රණ්ඩු කරන දෙයක් නැහැ. මේ පෙරලෙන සුළු බව න්‍යාය ධර්මයක්, චිත්ත නියාම ධර්මයක්. මම ඒකට අනුයාත වෙන්න ඕනේ කියලා යම් කෙනෙක් අනිත්‍යතාවය බාර ගන්න ලෑස්ති වෙන ගතියට ගියොත් එයත් ලෝකයේත් එක්ක ගැටීම නැති වෙනවා. හැබැයි මං ෂා භාවනා කරද්ද නැත්නම් ලෝකේ අනිත්‍යයි. බුදුහමර පහළ වුණත් නැත්නම් ලෝකේ අනිත්‍යයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ කිනා අනිත්‍යතාවයේ තේරුම් ගන්න ආස්වාද ප්‍රසවාසය අනිත්‍යයි. වම දකුණ තියෙන කී අනිත්‍ය භාවයෙන් ඇවිල්ලා කරදර කරලා යන අරමුණු වල තියෙන අනිත්‍ය භාවයෙන් තේරුම් ගත්තාම ඒක පෝෂණය වෙන ඒක ඒකට අනුග්‍රහ කරන සප්පාය සලකන භාවනාවට උපක්‍රමයකින අනිච්ඡානුපස්සනාව බාධාවත් වෙනස් වෙන සුළුයි මගේ අරමුණත් වෙනස් වෙන සුළුයි ඉතින් අදලද වෙලාවේ මම අනිත්‍ය භාවය පිළිබඳව අවදියෙන් සතියෙන් කටයුතු කරනවා නම් මේ අනික් කට්ටිය අනිත්‍යතාවයට ඉසాత බැඳගෙන ඇඬුවට යෝගාවචරයට පේන්න පටන් ගන්න මේක බුදුහාමුදුරු කියපු දේ සාහතික වීමක් මෙතන තියෙන්නේ මේ ධර්මයේ නෙමෙයි පේන්නේ මේකනේ සංඝයා කියන්නේ මේකනේ සීල කියන්නේ කියලා හැම වෙනස් වෙන සුළු දෙයකින්ම ධර්ම පෝෂණයක් ලබනවා එතකොට වටිනම දේ තමයි Tamange ජීවිතයට හම්බ වෙන මේ අනිත්‍යතාවයට ඉසాత බඳ අඬන අසත්පුරුෂ අමනෝඥ අසත් ධර්ම ගරු කරන පිරිසක් අතර සුළු පිරිසක් ඉන්නවා මේ අනිත්‍යතාවයේ දැක දැක වඩ වඩා භාවනා කරනවා වඩ වඩා ඒක දැක ගන්නා සුළුව සද්ධර්ම ශ්‍රවණය කරනවා. සත්පුරු ශාස්ත්‍රය කරනවා Taman කවදා මේ අනිත්‍ය දකින අනිච්ඡානුපස්සනා කරන අනිච්ඡානුපස්සනා ඥාන ටික ටික ලබනකොට තමයි සත්පුරුෂයා කවුද කියලා තේරෙන්නේ. අනිත් ඔක්කොම රැස් කරන කට්ටිය. වඩා වර්ධනය කරන කට්ටිය. අනිත්‍ය දකින්න දන්නවා ওই රැස් කරන හරියක් රැස් කරන විනාශ වෙන වෙනස් විනාශ වෙන සුළු දේවල් ඒක රැස් වුණාට කමන්නේ හැබැයි ඇති වුණා කියලා හෝ නැති වුණා කියලා හෝ හිත කරදර ගන්නවා නම් ඒක තද අවිද්‍යාවක්. එමේ හිත කරදර නොගන්න සත්පුරුෂයෝ ලෝකේ ඉන්නවා. ඒ දේවල් වැටක්ම අපේ තේරවාදේ තියෙනවා. ඒ අයට අපි සම්බන්ධ වෙන්නේ ඒ අයගෙන් අර්ථ ධර්ම අනුශාසන ලැබෙන්නේ ඒ අයත් අපි සම්බන්ධ වෙන්නේ අපි ළඟ මේ තද්ද ලක්ෂණය කියන නිච්ච සංඥාව අයින් කරලා අනිත්‍ය සංඥාවට යන්නේක නමුත් ලෝකයා මේකට කියන්නේ චපලකම කියලා. ලෝකයා මේකට කියන්නේ බය අඩුකම කියලා. ලෝකයා මේකට කියන්නේ චරිතයක් නැතිකම කියලා. ලෝකයා මේකට කියන්නේ ගොන්දපණ නැතිකම කියලා. ඒගොල්ලෝ දල දඬු වෙන්න උත්සාහ කරනවා. මේකේ තියෙන ලොකුම කුණුහරුපේ තමයි මේ සිංහල බුද්ධ ආගම කියන එක. සිංහල බුද්ධාම කියනකොට කඩු ඇරගෙන කෑ ගහගෙන මේ මූලධර්මවාදී වෙන්න පටන් අරගන්න මොන තරම් තද්ද ලක්ෂණයක්ද මොන තරම් අතිමානයක්ද මෙතන තියෙන්නේ සරුවචනන්සේ හිටියනම් කසෙකින් තලන ඇත්තට බුදුහාමුදුරන් ගහන එකක් නැහැ බුදුහාමුදුර හරි හොඳයි මම මේ මගේ වචෙන්ද මම මේ කියන්නේ මේ බුද්ධ ආගම අල්ලන්න තද්ද ලක්ෂණ පහල කරගෙන මූලධර්මවාදී හදාගෙන සිංහල බුද්ධ ආගම හදන්න හදනකොට කී දහහක් කෙලෙස් උපදවනවා සර්වඥාන්සේ වැඩිරු අනාථ පින්ක චිත්තු මහදපු 54 කියලා හදපු ජේතවනාරාමයට දැන් මොකද වෙලා තියෙන්නේ? මොක කවුරුවක් ගහලායි? හටගත්ත දෙයක් විනාශ වෙනවා. උහිත දෙලිය වීදම් කරලා හදපු දැන් කෝ නෑ. ඉතින් ඔකට මැරෙන්න දෙයක් තියෙනවයි. ඒක පිළිගන්නා සුළු ගතිය නෝන්ජල් කමක් නෙවෙයිනේ. කොන්දපන්න ඇති ගතියක් නෙවෙයිනේ. බය දුකමක් නෙවෙයිනේ. සද්ධර්මයට යාවීමක් නේ. එහෙම නැත්නම් න්‍යාය ධර්මයකට යාවීමක්. නමුත් ඒක කොච්චර අමාරුද බලන්න. අපේ චින්තන රටාව, අපේ අනාගත සැලසුම්, අපි ඇසුරු කරන යාළුවෝ, අපි ප්‍රභූවරු කියලා කවුද බාර අරන් තියෙන්නේ? සේරම සලකා බලන්න එපා. කවදා හෝ මේ අනිච්චාන පස්සනාවන ජීවත් වෙන අනිච්චාන පස්සන ඥානනෝ කටයුතු කර නැත්නම් අනිත්‍යතාවයට දොර ඇරගෙන කටයුතු කරන පුද්ගලයෙක් ගත්තොත් හොඳට තේරෙන්න පුළුවන් මම කාගෙන්ද අර්ථෙන් ධර්මයෙන් අනුශාසනා බලාපොරොත්තු වෙන්න ඕනේ එවැනි පිටස ඇත්තේ නැත්තේ නැත්තේ නෑ ලෝකේ ඉන්නවා. ඒ සඳහා මම පුළුවන් තරම් මුරුදු අනතිමානි වෙලා එහෙම කෙනෙක් සමග වාසය නැත්තම් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණොත් බුදුන්සේ සඳහන් කරලා තියෙනවා මේ සියලු භ්‍රමචර්ය වැඩේ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සම්පූර්ණ වෙනවා කියන්නේ. මෙච්චර දුෂ්කර වූ මේ කල්යාණ මේ භ්‍රමචර්ය කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් හරිනවා. අපි ආශ්‍රය කරන්නෙම මේ ලාභ සත්කාර සම්මාන සිලියෝක දිගේ යන නিত্য සංඥා වඩන අමනියෝ. ඒකයින් නොකර කදාක සත්පුරුෂ ආශ්‍රයක් ලැබෙන්නේ. ඒ නිසා පළවෙනිම මංගල කාරණාව තමයි අසීව නාච බාලාන. බාලය ඇසි කරන තාක් කල්යාණ මිත්‍රෙක් තමගේ පැත්තවත් බලන්නේ බාලයන් ඇසුරු කිරීම ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් අයින් කරනකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය ඉර පායනවා වගේ හඳ පායන වගේ එන්න පටන් ගන්නවා. ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා හැබැයි භයානක දේකුත් තියෙනවා. කල් මෝඩයෙකුට අසත්පුරුෂයෙකුට තෝ අසත්පුරුෂයා කියලා අයින් කරොත් ඌ පිටිපස්සෙන් ඇවිල්ලා පිහෙන් අයින්. දැනෙන්නේ නැති වෙන්න අයින් කරන්න ඕන. අසත්පුරුෂයා අයින් කරන්න ඕනේ අසත්පුරුෂයාට නොදැනෙන්න. ඒක හරි අමාරුයි. අසත්පුරුෂයාට හරියට කේන්ති යනවා. ඔක්කොම කරන නිසා කියන්න තියෙන්නේ නෑ මට මේ වෙලාවේ වැඩක් තියෙන නිසායි අහවල් දේ මට තියෙනවා මම භාවනා කරනවා කියලා එමේට අරගොල්ල පැත්තකට කරනවා තමයි හිත යොදනවා කර්මස්ථානයකට ධර්මයකට එතකොට අසත්පුරුෂයෙන් අයින් වෙනකොට සත්පුරුෂෝ ලං වෙනකොට ඒත් ළඟ තියෙන මේ මුරුදු ගතිය ඒත් ළඟ තියෙන මේ අතද්ද ගතිය අතිමානී නැති ගතිය අනතිමානී ගතියට හොඳම නිදර්ශනය පෙන්වන්නේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ සියලු ගුණධර්ම තියාගෙනත් උන්වහන්සේ වතුර වාගේ ගින්න වාගේ සුළඟ වාගේ කිසි කෙනෙකුගේ දේවල් වලට සැලෙන්නේ නැතුව ගත කරන හැටි බලනකොට පේනවා උන්වහන්සේ නොහිටින්ද සාරිපුත්‍ර සාංශේ නොහිටින්ද මේ ශාසනයේ සංඝපරපුරක් ඉතුරු වෙන්නේ නැහැ. අපි යක්කඩේ පඤ්ඤාරාම හඳුරෝ කියනවා මම බුදුහාමුදුරන්ට මල් වට්ටියක් පූජා කරනකොට පැත්තක මල් ආසනේ මලක් තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ නොහිටින්න බුදුරජාණන් වහන්සේට ඕනකමක් තිබුණේ නැහැ සාසනයක් ඇති කරන්න. සාරිපුත්තු ස්වාමීන් තමයි මේක ඉස්සරහට ගෙනියන්න නම් මෙච්චර දුක් විඳගෙන සියලු ශක්ති තියාගෙන බොහෝම නිහතමානීව කටයුතු කරපු නිසා අද අපිට සාසනයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඒ පරපුරේ නිසා අපි ළඟ આવොත් හත ගතියක්, අපි ළඟ આવොත් අතිමානී ගතියක් ගේමට කැතයි. අපේ પરම්පරාවට හරි නැහැ. ඒ නිසා අපිට පුළුවන් තරම් නිහතමානී වෙන්න පුළුවන්. මොකද ආපු પરම්පරාවේ ඔක්කොම අපිට වැඩි ගොඩක් ಗುಣ වැඩි. ඒ කවුරුත් මං හිතන්නේ අපිත් එක්ක වාද කරයි. හුඟා ගුණවන්තයි. ඒ තරමටම අනතිමාන. ඒ තරමටම අත්හත්යි. මේ ගුණය අපි ළඟ තියෙනවා. ඉස්මතු කරගන්න ඕනේ. ඉස්මතු කර ගැනීම පිණිස අදවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මම නැත කරනවා ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා